ඒක ওই මජ්ක්‍ධිම නිකාය කියන පොතේ මුලින්ම සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඒක ਸਰවචනස විසින් මේ ත්‍රිපරි වට්ටේම අල්ලලා ත්‍රිතික්ෂාවම අල්ලලා දේශනා කරන ලද සූත්‍රයක්. ඒ නිසා ඒක හැදෑරීමෙන් සෑහෙන දුරට Tamanට ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියන එක Taman මොකද කරන්නේ මේ සාසනයට සාපේක්ෂව කියන එක තේරුම් ගන්න හොඳ ඊට ප්‍රස්තාවක් ලැබෙනවා. ඒ නිසා එක පැත්තෙන් කියනවා ගැඹුරක් තියෙනවා කියලා. ඒ නිසා ඒක සූත්‍රය සාකච්ඡා කරන එක අමාරුයි සුළු වේලාවකදී එක රැයකදී එක බණකදී කරන්න. ඉතින් අපි කෙරුවේ ඒ සූත්‍රයේ මුල් තියාගෙන මුලට තියාගෙන මූල මාතෘකාව කරගෙන දේශනාවලියකට මුල පුරන එක. මොකද අපේ චාරිත්‍රය තමයි දේශනාවලියක් පවත්වන එක. ඉතින් නිසන්වණී මෑත කාලේ මේ ඔකවන්නේ මේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය තමයි ඉදිරියෙන් තියාගත්තේ. ඒක තියෙනකොට ඒ ਸਰුවචන් වහන්සේ මේ කරන උත්සාහය කාටත් අසාධාරණයක් නොවීම පිණිස බලන හැටි ආකාර 24ක් මේකේ දේශනා කරනවා. ඉතින් කාට හරි එකක් අල්ලන්න ඉඩ තියෙනවා. මේ 4 24 එකක් නැත්නම් සමාහටේ කුට්ටිය පදාසය සංකල්පයක්. එහෙමම කරලා නමුත් ඒ 24ම සූතමේ ඥානයේ වශයෙන් පිරිච්ච ගතියක් දක්වනවා. ਸਰවඥතා ඥාණයෙන් පේනවා මේ 24 සාකච්ඡා කරුවොත් අපි ලෝකයේ සියලු ධර්මයන් පිටු කරුවා වාගේ වෙනවා. ඒක සර්වඥතා ඥාණය අපිට සුතම ඥානයක් වෙනවා. ඒ හතර 24 දකින්න පුළුවන් දෘෂ්ටි කෝණ හතරක් බුදුහාමරෝ දකිනවා. සාමාන්‍ය නොඇසු නොවිරු අසුතවත් පුතඥය මේක දිහා බලන හැටි ඒක සරුවචන් වහන්සේට මතකයි ඒ පාරමිතා පුරන කාලේ බෝසතන් වහන්සේ විදිහට මේ 24 කණ්ණාඩියෙන් ලෝකෙ දිහා බලපෑ ඇති. ඉතින් ඒ පැත්ත හරි ලේසි. තාම බණ භාවනා පටන් ගත්තේ නැති ආධුනිකයට හරි ලේසි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන මේ දේ වැඩි වශයෙන්ම ලෝකයා අන්ධ පෘථජ්ජනයා දකින්න දේ අපිට හොඳට පේනවා. ඒකෙන් තමයි පටන් ගන්න. ඒක නිකන් හරියට මේ රුවන්වැලි සෑයේ සලපතල මරුව වගේ. හරි විශාලයි. අක්කර ගාණක් තියෙනවා. ඒක මැද සමහරෙක් මේ ප්‍රතිපදාව ක්‍රියාවත් කරන්න හිතිලා සීලයට බොහොම නැඹුරුව සීලේ අදි සීලයක් කරමින් ඉදිරියට යම් පිටසක් ඒ සීලෙන් අතර නොවි වරින් වර හෝ සමත අනුග්‍රහය කරන සමත භාවනා කරන පිසුකුත් තියෙනවා. ඒ සීල කරන ඔක්කොම මේ ලෝකේ ඉන්න ප්‍රත්‍යජන ඔක්කොටම සීලය ගෝචර වෙන්නේ නැහැ. සීලයක් රකින්න තරම් පිං නැහැ. සීලයක් රකින්න තරම් පාරමිතා පිරලා නැහැ. ඒ සීලයක් රකින්න ඔක්කොටම සමතෙට හිත නැමෙන්නේ නැහැ. උත්සාහ කරාට හරියන්නේ නැහැ. නමුත් සෑහෙන පිරිසක් කරනවා. ඊට පස්සේ සමතෙන් කීකරු කරගත්ත කෙනා ඒ විපස්සනාට හිත දැම්මට පස්සේ මේ සීලය සමාධිය දෙකේ සාපේක්ෂතාවය තේරෙනවා. තේරලා යාට තේරෙනවා විපස්සනායෙන් ලෝකෙ දිහා බලන පිරිස ඇත්තෙම නැත්තරම්. ඔක්කොටම ඕන කරලා තියන පෘථග්ජන ක්‍රමයට ලෝකෙ දිහා බල්ලේ යතර රණ්ඩු කරලා යතර දිනලා ඒ අතර ලොක්ක වෙන්නයි හදනේ. නමුත් විපස්සනා පැත්තට යනකොට නිතරංගයක් තියෙන. කිසිම කෙනෙක් අතර හතර තරංගයක් නැහැ. තරංගයේ විපස්සනාට නුසුදුසුකමක් වෙනවා. විපස්සනා යනකොට කිසිම තරංගයක් නැහැ. ඒක නිතරංගයක්. ඒ වගේම ජයක්. ඉතින් අපි මේ නිතරංග ජය පැත්තකදී මේ රණ්ඩු කරන ලෝකයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය බව දැන දැනත් තාමත් පුතජන භූමියට ඉතර කරු කරන්නේ නැතුව මේ හික්මීමේ හැසිරීමේ සભ્યත්වගත වීමේ සංස්කෘතිගත වීමේ යෙදී ඉන්න පිරිසක් ඉන්නවා. ඒ පිරිසට කියනවා මේ සූත්‍ර දේශන හැටියට සීක පුද්ගලයෝ කියලා. හැසිරෙන්න. හික්මෙන්න. ශිෂ්ටාචාර වන්න. ඉතින් ඒගොල්ලොන හරි වෙහෙසක් තියෙනවා. මුළු ලෝකෙම ඉන්නේ එහෙම සයන් නොතලකා කාපල්ල බිපල්ල ජොලි කරපල්ල කියන්නේ. ඒ අතරමැද මේ අයට ඒ තමන්ගේ ශික්ෂා ජටාවක් බැඳගත්තා වගේ දුම්බරයක් ඔළුවේ තියාගත්තා වගේ බරක් ඔළුවේ තියාගත්තා නිතරම තියෙනවා. ඒ තියෙද්දි ලෝකේ තනක් තියාගන්නත් ඕන. ධර්මලන කාණ්ඩ දෙන්න ඕන. ඇඳුම් ඇඳ ගන්න යමක් තියෙන්න ඕන. ඉන්න ගියක් තියෙන්න ඕන. ඉතින් ඒ ටිකක් සපයාගෙන ධාර්මිකව අර සීල සමාධි ප්‍රඥා ශික්ෂාව කරගෙන යන එක ගඟ දිගේ ඉහළට යනවා වාගේ. ඒ ඉතාලම කලාතුරකින් තමයි මේ ශික්ෂාව ඉන්න කෙනෙකුට මේ ජීවිතේදී මේ බර බිම තියන්න පුළුවන් කියලා හිතන්නේවා. හිතන්නේවත් නැහැ. විශේෂයෙන්ම ගත්තොත් 1956 ඉස්සෙල්ලා කිසිම කෙනෙක් ලංකාවේ හිටියේ නැහැ. මේ බර අදින්න පුළුවන්. ඒක ඉතින් අර ඉස්සරහට පාර්මිතා වෙන ශීර්ෂයෙන් අදිනවා. එහෙම නැත්නම් අර හැදිච්ච ගෙදර නැහැදිච්ච එක වෙන්න බැරි හින්දා අදිනවා. හැබැයි කෙලවර කරන්නම් බෑ. හරියට ලේනා මූ වලිගෙන් මූද ඉඳින්න හදනවා වගේ මේක කරනවා. කිරුවට කද්දාකවත් නිවන් දකුව කෙනෙක් පේන්නත් නැහැ. මටත් බෑ. වෙනවනම් වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය කියන එක ලියලා අස්සම් කරලා තිබ්බේ බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා. මේ අවුරුදු 60 ඇතුළත ලොකු වෙනසක් වුණා ලංකාවේ. ලංකා විපස්සනා ලෝකේ ලොකු වෙනසක් වුණා. ඒන් පිරිස සාක්ෂි කරන තමයි මම බණ කියන්නේ. ඒ මොකද්ද? නෑ ඔහොම නෙවෙයි කරන්න පුළුවන්. මේ මේ ගන්න වැර මේකේ මොකද්ද Java කන්න ගතියක් තියෙනවා. බල ගැන්න වෙන ගතියක් තියෙනවා. තොරණයක් තියෙනවා. ඒ නිසා මේක ඉවර කරන්න පුළුවන් කියලා ඒ එමෙ හිතන කෙනා මේ කාමයට අහනවා කියන එක නෙවෙයි. මේ ශේක භූමියත් ඉක්මවන්න පුළුවන්. අශේක භූමියටපත් වෙන්න පුළුවන් කියන එක නා බලන්නේ ලෝකේ දිහා කාම ලෝකේ ඉන්න එක නා පුත්‍ත්ජනය බලන විදිහටත් නෙවෙයි. ශේක පුද්ගලයා බලන විදිහටත් නෙවෙයි. ඒක මුදුන්පත් වෙච්ච කෙනෙක් විදියට. සිකප්පත් වෙච්ච කෙනෙක් විදියට. කෙලපැමිණිච්ච කෙනෙක් විදියට. ඉතින් එහෙම හැකි සංඥාවෙන් හැක් පුළුවන් මම කරන්නම් කියන අදහසෙන් වැඩ කරන කෙනෙක් දැක්කත් ඇති. එයා නිවන් දැක්ක කෙනාම තමයි. මොකද ඒකට හිත පිළිපන් කෙනා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන නිවන් දැක්කට පස්සේ එයා ලෝකෙ දිහා බලන හැටි. ඒ පුද්ගලයාගේ නිවන් දැක පුද්ගලයා කියලා කියමුකෝ. රහතන් වහන්සේගේ தත්ත්වය විස්තර කරන්නේ අසේක පුද්ගලයා කියලා. යෝපි සෝපිසෝ බික්ක වේ බික්කු කීනාසෝ එයා ආශ්‍රව ධර්ම ඔක්කොම දුරු කළා කරමින් කරනවා නෙවෙයි කරලා ඉවර කරනවා කියන එක නෙවෙයි කීනාසෝ ඔහිත බහරෝ ඔලිය තිබ්බාර සුම්බරේ ගලවලා තිබ්බා බර බීම තිබ්බා අනුපත්ත සදත්තෝ අනුපිළිවෙලින් පු탁ජන භූමියේ ඉඳලා සීක භූමියටත් ගියේ යා කවුරුත් කියලා නෙවෙයි තාම දුක්ඛිතව ගඟ දිවෙලා කපාගෙන ගඟ දිගේ ඉහළට පීනන වෙලාවේ එහා පැත්තක් පේන්නෙත් නැතුව තිබ්බේ දැන් මේ කෙනා ඒ අනුපිළිවෙලින් මැදට යන්න යන්නට ගඟේ දීවැල සැරවැයි. පටන් ගන්නකොට නම් ගඟ දිගේ ඉහළට යන්න පුළුවන්. මැදට යන්න පුතුම දීවැල සරක් තියෙන්නේ. ඔකට අහුවෙච්චාම අනිවාර්යයෙන්ම ගහගෙන යනවා. යා ඒ නිසා කල්ැතෝ මුදුනට යනවා. උඩට ගිහලා පැනලා දඟලනකොට ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා හරි අර දීවැල සැර අඩු ඉවුර එහා ගඟේ කෙලවර දකින්න. අනුපිළිවෙලින් තමයි ඒක සිද්ධ වෙන්නේ. ආස්වාද ප්‍රසආතේ රැල්ල මේ පෙන්නානේ. ඉතාලම හිමීට පටන් ගන්න එක වේගයක් ඇවිලා ඉවර වෙලා යනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ ආනාපානේ අල්ලගෙන මුලත් බලලා දුවට හිත හදාගෙන ඒකේ අග බලන මට්ටම තමයි මේකේ කෙලවර. කෙලපැමිනීම එහෙම නැත්නම් සිකප්පත්ත භාවය කියලා තේරුම් ගන්න භාවනාවට පෙළඹිච්ච වෙලාවෙ නෙවෙයි. නා පෘතජ්ජනයට මේ ශේක පුද්ගලයා වෙන කතා කරොත් කියති ඌව හීන ඌව වෙන්නේ නැති දේවල් ඌව තමයි මැජික් කියන්නේ. ඔක්කොම ගූඪ ධර්ම. গুপ্ත ධර්ම වෙන්නේ නැහැ. නිකන් ප්‍රබන්ධ කියලා තමයි මේ කාම ලෝකයට අපි හිත හදාගන්නේ. නමුත් දැන් ඒ කාම ලෝකේ හිටපු කෙනාම අනුපිළිවෙලින් අරියත්වයටපත් වුණාට පස්සේ සරුවචනාංශය යාළ දෙන නම අනුපත්ත සදත්තු. පරික්ඛීන භව සංයෝජනෝ. ඉතින් මේ හැකිල්ලක් තියාන ලෝකේ ඔක්කොම පහුරු ගාගෙන පහුරු බැඳගෙන හිටපු එකන දිගාරන අත. එතකොට අත අත ගෑවට මොනක්වත් පැටලෙන්නේ නැහැ. අර හැකිල්ල දිගෑරිලා. හැකිල්ල එහෙමමයි. හැකිල දිගෑරිලා ඊට පස්සේ යා ලෝකේ අත ගන්නවා මිසක් සම්මර්ෂණය කර මිසක් පරාමර්ෂණය කරන්නේ නැහැ. පරාමර්ෂණය කියලා කියන්නේ බදා ගන්නවා. සම්මර්ෂණය කියන්නේ අත ගන්නවා. ඉතින් බුදුරජාණන්සේ ලෝකේ සම්මර්ෂණය කළා කතා කරන්නේ ඒක පරාමර්ෂණය කරන පුත්‍ජජනය දකින්න. තාම පරාමර්ෂණයේ දොස් දකිමින් නමුත් පරාමර්ෂයේ ඉන්න සීක පුද්ගලයා දකින්න. ඊට පස්සේ පරාමර්ෂණය අතහැරලා සම්මර්ෂණයට බහපු අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ ඔහිත බාරෝ මෙහෙම රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඒකෙනත් අර 24 ආකාරයට ලෝකේ දිහා දකිනවා. හැබැයි දෘෂ්ටි කෝණේ වෙනස්. එයා දැන් ඉන්නේ සලපතල මළුවේ නෙවෙයි, දාගැබෙත් නෙවෙයි. එයා දැන් దేవතා කොටුව දිහාට ගිහිල්ලා. దేవතා කොටුවේ ඉඳලා බලනකොට මේ මල් පහන් අරගෙන එන ඇත්ත පේනවා. දාගැබේ පේනවා. Taman ඉන්න තැන පේනවා. තා උඩට රස්මාලාවක් තියෙනවා. කීතු මාලාවක් තියෙනවා. නමුත් එයා දන්නවා දැන් මං ඉන්න තැනට මේ සෙනඟ කපාගෙන යන්න ඕන කමක් නැහැ. පීරාගෙන රණ්ඩු කරන උදේ පාන්දර යන්න ඕන කමක් නැහැ. මේ පැත්තේ කවුරක්වත් නැහැ. ආන්න මේ වගේ චීනාසවෙන් වංශේ නමක් මේ ලෝකේ දිහා බලන හැටි බුදුරජාණන්සේ උගන්වනකොට ඒක ලස්සන තමයි ඒක පු탁ජනයට බව අහලා දැනුමක් ගන්න පුළුවන්. හැබැයි අහනකොට පේන්නේ මැජික් එකක් පෙන්නනවා වගේ. මේ මායාවක් පෙන්නනවා වගේ වෙන්න බැරි දෙයක් වගේ. ඉතින් එතෙන්දි ඊටාම වැදගත් ඇදහිල්ල. මෙහෙම එකක් තියෙනවා. ඔතෙන්ට යනකම් ඒක තේරෙන්නේ ගියාට පස්සේ නම් අනේ අපි හිටියේ කොහෙද කියලා තේරෙනවා. අසුචි වලක හිටපු අසුචි පණුව වගේ ඉඳගෙන දැන් මේ தත්ත්වයට එන්න පුළුවන් බව දැනගත් එක හරි අසුවිරු ඥානයත් වටිනවා. ඒ වුණට ඒක මදි හැබැයි. ඒ තියේදී මේ කරබැලීමේ ආසාව කියන කුසල ඡන්දේ පහළ වෙන්න එපායි. මටත් පුළුවන් මට ආතපය හන්දි හතර තියෙනවා. ක්ෂණ සම්පත්තියේ තියෙනවා. ওই පොරකාන කට්ටිය අතරේ මාත් අඩු ගානේ පොරකන්න ඕන කියලා එහෙම නැත්නම් ওই බයිසිකල් පදිනකොට ඒක රිත්තක් එක දිගට බයිසිකල් පදිනකොට අර හිමීට පදින එකත් ඇදගෙන යනවා. ඒකේ එඩි කරන්ට් එක හැටි. ඒ නිසා කට්ටියම එකතු වෙලා බයිසිකල් පදිනකොට මුන් ගිහිල්ලා ඒ කට්ටියට ගොම්පස් අල්ලා අල්ලා හරි ජාර්දී ඇද ඇද හරි ඒ කට්ටිය ඉන්නවා. ඉන්නකොට මෙයත් ඉබේම පිරිසත් එක්ක යනවා. අර සත්පුරුෂ ආශ්‍රයයේ තියෙන මහානුභාව සම්පන්න නිසා. මේ එච්චර මහා ලොකු සද්ධාාවක් ඕ මහා ලොකු ප්‍රඥාවක් නැහැ. හැබැයි යම් සද්ධාාවක් තියෙනවා මේ පිරිසත් එක්ක හිටියත් ඇති කියලා. එමෙතම් ප්‍රඥාවක් තියෙනවා. ඔක්කොමලා ආන්දිය ටික ඔක්කොම බත්තලියට කැඳ හැලියට කැඳ දැම්ම නම් මම මිට දෙමෙන් පෙන්නුවත් මටත් කැඳ හම්බ වෙනවනේ. අනික් කටි දාලානේ. ඉතින් එහෙම දාන කට්ටියක් එක්ක ඉඳලා මාත් ආණ්ඩියා වගේ ගිහිල්ලා මාත් බොරුවට මුට්ටියට අත දානවා. නමුත් අනික් ආණ්ඩි ඔක්කොම දාලා. එතකොට මට කොහෙන් හරි කැඳක් හම්බ වෙනවා. අන්න එහෙම යැපෙන කට්ටියකුත් ඉන්නවා. ඒ කට්ටිය තමයි මම මේ හුවා දක්වන්න හදන්නේ මේ කුසල ඡන්දේ පහළ වෙලා බැනුම් අහගෙන හරි ගමන්නේ බස් එකේ ෆුට් බෝඩ් එකේ හරි ගමන්නේ මේ වැඩ කරන පිරිසක් එක්කේ ලීලා ඉන කට්ටියක් ඉන්නවා. ආනේ ඒ පිරිසට අපි කියන චින්තාමේ ඥාන වලින් තමයි ආජය ගන්න. හිතලා කියනවා මට 100%ක්ම ලකුණු නෑ මට ඔය මහේසාක්‍ය වංශක ඉපදිලත් නැහැ. නමුත් මේ වැඩ කරන පිරිසක් එක්ක ඉන්න තරම් මට මොකද්ද හැකියාවක් තියෙනවා කියලා එහෙම හරි හිටියොත් චින්තාමේ ඥාන වශයෙන් එයාට ඊට පස්සේ භාවනා කරන්න වෙලාව ලැබෙනවා. භාවනා කරන්නගෙන් කමට අහන් ඇහෙනවා. ප්‍රශ්න ඇහෙනවා. ඉන්නකොටම තේරෙනවා මේ මං වගේම අය තමයි මේ ප්‍රශ්න කරන්නේ. උත්තර දෙනෙත් මං වගේම අය. ඇයි මට බැරි? මොකද මේ හැම කෙනාගේම ඒ ප්‍රභවයේ තියෙනවනේ. හැම කෙනාට මේ කුසලතාවයේ තියෙනවා. නිවන් දැකලා ඉන්නේ ඔක්කොමලා. ඒ කෙනාට තේරෙනවා මේ අනික් කට්ටිය මේ යන්නේ බොහොම පිළිවෙලින් අඩි මේ පියවර පියවර අපි හිතන විදිහට උඩින් ඇවිල්ලා වහනවා නෙවෙයි. මේ අලි මළුවෙන් සලපතල මළුවෙන් නැගලා බෝධි ගර්භයට ගිහිල්ලා ඒක දිගේ තමයි යන්නේ. මාත් ඉන්නේ හරිය කියලා එයාට අර කුසල ඡන්දයත් ඉක්මවලා තමාට අදිමොක්කේ කියන චෛසිකේ වරින් වර ස්පර්ශ වෙනවා. මෙහෙම වෙන්න ඇති රහතන් වහන්සේලා ලෝකේ දිහා බලන් දැත්තේ කියලා ඒ බලපු මේ 24 ආකාරය හපහපා බලනවා. ඒ හපහප බලනකොට වේලාවකට 24න් එකක් මොකක් හරි එකක්. එයාට අනික් අයට වඩා හොඳට විසදව පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඉතින් කොයි එකෙන් ගියා ප්‍රශ්නේ නැහැ. ඒ කියන්නේ අපි ගත්තොත් පුරුක් 24ක් තියෙන දන්වැලක් අරගෙන එක එකට වලල්ලක් වගේ තියෙදි කොයි පුරුකෙන් කැඩුවත් දන්වැල කැඩෙනවා. එක එකනා දකින්නේ දුර්වල පුරුක තමන්ගෙන ආපු උපනිෂේ සම්පත් වල හැටියට. ඒ නිසා බුදුජානනාංශයේ ඉස්සල්ලාම හතර මහා ධාතුන් කියන දන්වලේ පුරුක් හතර පෙන්වනවා. මේක තමයි ලෝකේ කියන්නේ. මේ හතර මහා ධාතුන්ගෙන් පඨවි හරි ආපෝ හරි තේජෝ හරි වායෝ හරි හතරම හරි. ඔබට තේරෙන්න පටන් ගත්තා නම් ඔන්න ඕක තමයි උඹේ දුර්වල ස්ථානේ කඩපන්. එහෙම නැත්නම් භූත කියලා තත්වයක් තියෙන මේ හතරම පේන අවස්ථාවක් තියෙනවා නොපේන අවස්ථාවක් තියෙනවා. ධාතු හතරෙම වේදිකාවේ රංගපාන අවස්ථාවක් තියෙනවා. වේදිකාව පිටිපස්සේ අංග සංස්කරණය කරන අවස්ථාවක් තියෙනවා. ඒක භූත තත්ත්වෙ පෙන්වන්න පටන් ගන්නවා. එතකොට එයාට පේන්න පටන් අර ගන්නවා මේ හොල්මන් තියෙන්නේ මේ ලෝකේ. මේ හතර මහා ධාතුන් හදපු හොල්මන් ඒව භූත නටන වෙලාවකත් තියෙනවා නටන්න නැති වෙලාවෙත් තියෙනවා. ඒකත් සමහරෙකුට තේරෙනවා. එහෙම නැත්තම් මේ දේවනිකායවල ප්‍රජාපති බ්‍රහ්ම ආදි වශයෙන් මේ මේ ලෝකේ උඩ ඉඳගෙන බලන්න පුළුවන් වෙනම දෘෂ්ටි කෝණ තියෙනවා. මේ ලෝකේ ඉන්න කෙනාට හතර කොන පේන්නේත් නැහැ. නමුත් මේ ලෝකෙට වැඩිය පොඩ්ඩක් හරි උඩින් ඉන්නේ භූමාටු දෙයියන්ට මේ ලෝකයේ ආගේ සෙල්ලම් ටික පේනවා. හැබැයි ඒගොල්ලන්ට චාතුම් මහරජික දෙවිවරු පේන්නේ නැහැ. චාතුම් මහරජික දෙවිවරුන්ට භූමාටු දෙවියෝ මිනිස්සුය පේනවා. චාතුම් මහරජික දෙවියෝ පේනවා. යාමේ දෙවියෝ පේන්නේ යාමේ ඉන්න දෙයියන්ට චාතුම් මහරජික භූමාටු මිනිස්සුය සහ යාමේ දෙවියෝ පේනවා. තුසිත දෙවියෝ පේන්නේ නැහැ. අන්න එහෙම මේ අමර දෘෂ්ටි කෝණක් තියෙන. අර ඉහළින් කරන්න පේනවා මේ අපි මේ රටවල් අල්ලන්න හදනවා ආගම් දිනා ගන්න හදනවා උඩට ගිහිල්ලා බලනකොට මේ අසුචි පණිවක නටරෙවුන් වගේ අර දේවනිකායවල වල ඉන්න දේව ප්‍රජාපති ඇත්ත බලනකොට පේනවා මේ ප්‍රජාපති කියන සමාට මායයට දේවනිකායයි බ්‍රහ්මනිකායයි අතරමැද තමයි මායя ඉන්නේ ඒකත් බලන්න පුළුවන් උඩ ඉඳලා බ්‍රහ්මනිකායකට කියොත් ඉතින් මේ බ්‍රහ්මනිකායක ඉඳලා ලෝකේ බලන හැටි තමයි අද අපි දවසේ මාතෘකාවට ගන්න ගියේ. ඉතින් ඒකේනකොට විනාඩි 20ක් ගත වෙලා තියෙනවා පැයි. අපි කතා කරන දැන මේකයි කියලා පැදුරේලා ගන්නකොටම කුඩානම ගහනකොටම මේ විනාඩි 20ක් ගිහලා තියෙන. එහෙම නැත්තම් විශේෂයෙන්ම අද ඉස්ලාම් බණ අඬ ආපු අයට අසාධාරණයි මේ මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. අනික් බණ ආපු අයට සී කැඳ වෙන්නේ නැහැ. අපි එක පාට ගිහලා ටක් ගාලා අද මේ කතා කරන දැන බ්‍රහ්ම ප්‍රජා මේ විහප්පල මේ ආබසර මේ ආදි වශයෙන් දේවනි බ්‍රහ්මනිකාය ගැන කිව්වහම සම්බන්ධතාවය තේරෙන්නේ නැති නිසායි විනාඩි 20ක් ගියාට කමක් නැහැ. අපි මේ අනුපිළිවෙලින් යම් කියන තැනට ආවේ. ඉතින් බැරි වෙලාවත් මට දැන් ලබනම සුමානේ ඕන වුණොත් එහෙම මං ඉදා මොකද්ද කියව බන කියන්නේ කියපාර කියව බැරි විනාඩි 20ක් මට අහන්න වෙනවා. මොකද්ද මාත්‍රකාව කියලා දැනගන්න. ඕගොල්ලන්ට ඒක ඕට වෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ අහන එක විතරනේ කරන්නේ. මම කියාම මම එදා කියපු දෙන්න නැතක ලාය පටන් ගන්න එපා. ඒසොට මම ඇහුවොත් එimhe මම මොකද්ද බණ පටන් ගත්තේ කියලා. මාතෘකාවට එන්න විනාඩි 20ක් විතර ගිහිල්ලා. එතකොට බුදිය ගන්න කට්ටිය බණාන කට්ටිය දැනටම බුදි. දැන් නේද? අහන කට්ටියගේ පැත්තෙන් හරිම අසාධාරණයක් වෙනවා. ඒ කට්ටියට හරියට මේ මගුල් බෙරේ ගහලා තොවිල පටන් ගන්න වෙලාව වෙනකොට ධම්මචක්කේ කියනකොට කට්ටිය බුදි. ඉතින් ඒ වෙලාවේ තමයි බෙරේ ගහන්නේ. මගුල් බෙදීම ගහන්නේ මැද මේ ඒකට අමුතු ලයකට නේ ඔය ධම්මචක්ක එහෙම කියවන්නේ. එතකොට කට්ටිය බුද්ධි අර අඩු ගන්න බා පිටිත් කියන හැමෝටම නින්ද යනවා. ඉතින් ඒ නිසා මොන මොන හරි අහපහපා තමයි මේ පිරිත යන්නේ. ඉතින් ඒ නිසා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පෘථග්ජන ලෝකයේ ඉඳගෙන බලපු ඊට පස්සේ සීක භූමියේ ඉඳගෙන බලපු මේ බ්‍රහ්මනිකායන් පිළිබඳව රහතන් වහන්සේ කොහොමද දකින්නේ කියලා. ඉතින් ඒක පාරට අපිට පුංචි කාලේ හිතෙන්නේ නෑ ඒක මැරිලා ඊගාව ආත්මයට යන්න ඕන නැත්නම් බ්‍රහ්මයන්ට මේ වෙලාවේ පේනවා අපිට කිසිම බ්‍රහ්මත් එක්ක නෑ දෑකමක් ඇයි හොඳයියක් නෑ ඒ නිසා අපිට තියෙන්නේ යත්තන්ඩ පූජාවට්ටි තියලා වැඳ වැඳ හත් දෙයනේ කියලා යදින එකයි කියලා. ඉතින් මේ බුදුජානක වංශකේ කියමන හැටියට දැනටමත් අපේ ඇතුලේ බ්‍රහ්මයා ඉන්නවා. හැබැයි මුළු ගැනිලා ඉන්නේ. අපේ කඩප්පුලි නොකෑමනා දහවතුරා පට්ටපඳුරු ගත ටික ඉස්සරහට අවිලා තියෙනවා. ඒක නිසා අර බ්‍රහ්මයා වුණත් පොඩක් මුළු ගැන්නිලා ඉන්නේ. හැබැයි බ්‍රහ්මයාගේ තැන තියෙනවා. අපිට දැන් තියෙන්නේ කොයි වෙලාවෙද අපිට මේ බ්‍රහ්මයා හම්බ වෙන්නේ? අපේ ඇතුලේ ඉන්න බ්‍රහ්මයා <clears throat> භාවනාවේදී හෝ සත්ක්‍රියාවක් කරනකොට මේ බ්‍රහ්ම ගතිය මාතුලින් දකින්න කොහොමද කියලා. ඔකට ඔය දැන්න පුද පූජා ලැබෙන බ්‍රහ්මෝ දැන්නමත් අකමැති ඇති මේ මිනිස්සු තුළ බ්‍රහ්මෙක් ඉන්නවයි කියලා කියනවාට. නෝ මං උන්දලාට බයකින් නෙවෙයි මේ කතා කරන්නේ. මම කතා කරන්නේ මේ ත්‍රිපිටකයේ දක්වන විදිහට මේ බ්‍රහ්මය කියන ඒ පදාර්ථය නැත්තම් ඒ නිකාය එහෙම නැත්තම් ඒ අත්දැකීම මේ භාවනා කරන යෝගාවචරින් කොහොමද අත්දකින්නේ කියන්නේ. මේක සාමාන්‍යයෙන් බ්‍රහ්ම නිකාය වල ටික දක්වන්නේ රූපාවචර ධානයක් බුද්ධ විඳින එකනා බ්‍රහ්ම ලෝකේ තමයි බුද්ධ විඳින්නේ. ඉතින් දැන් නිසන්වනේ හරි ප්‍රසිද්ධයි මේ විපස්සනා කතා කරන සමතයානික නොවන ක්‍රමයට නිසා උගව දෙනෙක් අර නිසන්න වනේ වගේ භාවනා කරන අයට බ්‍රහ්ම ගැන කතා කරන්න අයිතියකුත් නැහැ. අර සමතය කරන කට්ටිය ඒක බූතලයට සින්න කරගෙන ඉන්නේ. අපිට දීලා නැහැ. අපිට ඉව නැහැ කියාගෙන ඉන්නේ. මේ බ්‍රහ්ම අපිත් එක්ක නෑදෑකම් ඔය විපස්සනා කරන කටියට කිසිම <laughs> සම්බන්ධයක් නැහැ. හොට්ලයින් එක දෙන්නෙත් නැහැ. ෆෝන් එක උසන්නෙත් නැහැ. එහෙම ගන්නෑ. එහෙම ගන්නෑ කියන්නේ මේ රූප ධානා හතර විපස්සනාවේදී ලබන හැටි පන්දි ස්වාමීන් වහන්සේ ලියලා දැන් අවුරුදු 20 ගාණක් වෙනවා. කිසි කෙනෙක් අභියෝග කරලා නැහැ. In this very life කියන පොතේ විපස්සනා ඥාන කියලා විවරණ පරිච්ඡේදයක් තියෙනවා. හරිම විසිතුරුයි. ඉතින් ඒකේ පේන තියෙන මේ සමත විපස්සනා භාවනා කරන අයගේ හිත වරින් වර ඒ තැනට යනවා. ස්ථාවරව ගිහිල්ලා නියම වෙලාවට කරගන්න බැරි වුණාට යන්නේන ගමන් අනන්තවත් ගොඩ වෙලා තියෙනවා. ඉතින් ඒක මේ කතා කරන එකමයි කියලා දැන ගැනීමම විපස්සනා කරන එකට ලොකු ලාභයක්. එයා දන්නවා ওই සමතයානිකේ අනායගේ තැන් අපි පහු කරගෙන යනවා. එතන නතර වෙලා අපි ලැග් ලැග ගන්නෑ, ටැග් ගහින්නේ යන අතරේ පහු කරගෙන යනවා. ඒක නිසා යම් කෙනෙක් මේ නීවරණ පහට යට වෙලා ඉන්න කාලේ අපි කියනවා මේ පෘ탁ජන භූමිය කියලා. කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඒක මම හිතන්නේ කවුරුත් වගේ දාන්නවා. ඊට පස්සේ කාම ඡන්දේ වෙනකොට කාම මිත්‍යාචාරය කරන එකන සීලියත් බිඳගත්ත කෙනෙක්. ඉතින් මේ පිටිස්සොල එහෙම අයත් නැත්තේ නෑ. ඉන්නේ ඉඳී තියෙනවා. එතකොට යාට තේරුණොත් ඒ භූමියට ගියොත් නම් මේ භූමිය ගැන කතා කරන්න අයිතියකුත් නෑ. ඒක හොරකමක්. එහෙම කාමීත්‍යචාරයත් බිඳගෙන මේ කාමීත්‍යචාරය කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙච්ච පිරිසක් අතර ඉන්න එකත් මහවරකමක් කියලා බුදුහාමුදුරු සඳහන් කළා. ඉතින් යාට ඉතින් බඩබකෝ දානවා. යාට රැට නිදන්නේ නැහැ. පත්කාවට දිරවන්නේ නැහැ. নানা ප්‍රකාර ලෙඩේනවා. ඊට වැඩිය ලේසිය යාට කියලා ඉන්න නෑ නෑ මම ඒ ශික්ෂාපදේ සමාදන් වෙලත් නෑ මේක කැඩිලා තියෙන්නේ කිසි බාධාවක් නෑ ඒක නතර කළා ශික්ෂාපදේ සමාදන් වෙච්ච ගමන් තත්ත්වේ ඉස්සස් වෙනවා ඒ නිසා මේ කාම ඡන්දේ කතා කරන්නේ කාමීත්‍යාචාරය නෙවෙයි කාම ඡන්දේ ඉතින් මේ කාම ඡන්දේ නැති වෙලාවක් නෑ අපි ළඟ කාමීත්‍යාචාර නැති වුණාට කාම ඡන්දේ නිතරම තියෙනවා හැබැයි හිතන තරම් කාම ඡන්දේ බලවත් නෑ එයා මාපේ හිතේ ওই පැදුරේ ලාන කූඩාරම ගහගෙන ඉන්නේ. අපි ඒක ඒ කාමච්ඡන්දේ දිහා කෙලින් බලලවත් නැහැ තරම් බයයි. ඒ කියන්නේ සාසනයක හයියක් අපිට නැහැ. අපිට තියෙන මේ කාමච්ඡන්දේ තියෙන බරපතලකම ගැන කී කිය හිනුවට අනිවාර්යයෙන්ම කාමච්ඡන්දේ බයයි තමයි. බරපතලයි තමයි. බල්ලෙක් වුණත් ඌට යටත් වුණොත් ඌ හපන බුරුණු. සර්පෙක් වුණත් එච්චරයි. දුවන්න ගත්තොත් එළිවල ගහනවා. ඉඳලා අල්ලගත්තොත් බෙල්ලෙන් බල්ලකට උනත් නතරලා කතා කරුවොත් ඒක තමයි කපයි ඕන එච්චරයි. ඉතින් විලා තියෙන්නේ අපි දැන් බල්ලන්ට බය, සර්පේන්ට බය, මකුළුවන්ට බය බීතිකාවක් කරගෙන මකුළුවා එහෙ ඉඳද්දි මෙහි බඩ යන සයිස් එකට තියෙන. ඉතින් මේ වගේ එකක් කාමච්ඡන්දේ තියෙන නිසා කාමච්ඡන්දේ මුණ දුන්නොත් ඒක එච්චරම අමාරු නෑ. කොහොමද කියන්නේ? අපි සක්මනක් කරනකොට හරි පරියන්කයක් කර කර ඉනකොට හරි අපිට හිතට එනවා රාග අදහසක්. අපි හොඳටම දන්නවානේ මේ කාමීත්‍යචාරය නෙවෙයි කියලා. තාම මේ දෙදෙනෙක් දෙදෙනෙක් එකතුවක දීකසිං හමාල කළ යුතු ග්‍රාම්‍ය කෘත්‍යයට අපි ගියේ නෑ තව. හැබැයි හිතේ එනවා ආසාව. ඒකට යාට තේරෙනවා නම් මේ ආසාව එනකොට මං ඉන්නේ ඉඳගෙන කියලා මේ ආසාව එනකොට මං ඉන්නේ ඇවිදිමින් කියලා මේ ආසාව එනකොට මං ඉන්නේ හිටගෙන කියලා මේ ආසාව එනකොට මම ඉන්නේ මගේ බුධියනේ ඉරියව්ව දන්නවනම් ඒ ඉරියව්ව දන්න චිත්තක්ෂණේ කාමච්ඡන්දේ නැහැ මේ කාමච්ඡන්ද හිතවිලි ඇස්සේ ඉන්න ඉරියව්වට හිත දාන්න පුළුවන් නම් අපිට චිත්තක්ෂණ වශයෙන් කාමච්ඡන්දේ Java කැවීම නැත කරන්න පුළුවන් අපිට අභියෝග කරන්න පුළුවන් ඔබ බලවත් තමයි ගස කැවිලා එනකොට නමුත් ඒවා කප කපා තැන් තැන් වලදී මම ඉඳගෙන ඉන්නේ මම හිටගෙන ඉන්නේ කියලා ඒ ඒ ඉරියව් දකින්න පුළුවන් නම් අපිට වෙනවා සංසාර පුරා ඇති කරගත්ත මෝහපටල එක චිත්තක්ෂණයෙන් කපතයි. අලකොල්ලන්දක් උද්දර කැපෙන කඩුවක් යන වනපුවාම මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. බලංකාරය සුමානික වැඩ පොලුකාරයට වරුවයි. නෙලලා අරපුවාම ඔක්කොම ඉවරයි. අනේ වගේ වරින් වර වරින් වර මේ කාමච්ඡන්ද හිතුවේදී ආසාවල් මේ කියන්නේ මනාපේ මේ කියන්නේ එහෙම නැත්නම් රුචිය මේ අරමුණ තබා වෙන දෙයකට රුචිය ඇති වෙනකොටම ඉතින් ඕක කාමච්ඡන්ද ඒක විරෝපණයක් ස්වરૂපයක් තමයි ඒක දැනගෙන හරි මට අරමුණ නැති උනත් කන්න මං ඉන්නේ ඉරියව්වට ගන්න පුළුවන් නේ කියනවනම් කියනකොටම අර රුචිය මනාපය වෙනුවට Tamanට නැවත gederෙන්න හැකියාවක් ලැබෙනවා ඊට පස්සේ අපි හිතමු දැන් දෙවෙනි චිත්තක්ෂණයත් පහළ වෙලා කියනවා මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා. එතකොට මේ යෝගාවචර මේ කාමච්ඡන්දයාගේ ආධිනව දැනගෙන මේ හිත නිකන් කියනවා විතරද කයේ ඉන්නවයි කියලා මොකින්ද දන්නේ? මොකින්ද මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කොහොමද මේක උරගා බලන්නේ කියලා බැලුවොත් යෝගාචරයේ මම ඉඳගෙන ඉන්නකොට මේ දැනවෙනවනේ වාඩි වෙලා ඉන්නකොට තියෙන බර හිතගෙන ඉන්නකොට දැනෙන විදිහ වෙනස් නේ. නිදාගෙන ඉන්නකොට දැනෙන විදිහ වෙනස් නේ. ඇවිදිනකොට දැනෙන විදිහ වෙනස්. ඒ නිසා මේ පොළවට හැප්පිලා තියෙන තන ස්පර්ශය ඒ හැපෙන තැන් ඉරියව්වේ හැටියට වෙනස්. දෙක මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන නම් මේ කය නිතරම පිම්බෙනවා හැකිලෙනවා ඒක ඇඳුම් වලට තෙරපෙනවා හැකිලෙනවා තේරෙනවා. අපි කය කියන්නේ නිතරම පිම්බෙමින් හැකිලෙමින් තියෙන එකක් සමහරට උදරේ. ඉතින් ඒක දැනෙනවනම් අර ඉඳගෙන ඉන්නවා කියන එක නෙවෙයි දැන් ඉඳගෙන ඉන්න බවට සාක්කයක් හම්බ වෙනවා. මේ පිම්බීමය කිලීමෙන් එහෙම නැත්නම් නාසයෙන් හුස් හුස්ම ටික පිට වෙන එකෙන් තේරෙනවා. අපි නිකමට හරි. ඊටාත්ම මේ භයානක නැත්නම් කාමයකින් මනාපයකින් රුචියකින් කලබල වෙන වෙලාවේ මේ පිම්බෙන එකෙන් හැකිලෙන එක වෙන් කරලා බලන්න පුළුවන්ද කියලා බැලුවොත් කාමච්ඡන්දේ පලාතකින් බය අවස්ථා තුනකින් පහර දුන්නා වෙනවා. ඉරියව්ව දන්නෝ අරමුණ දන්නෝ පිම්බීම හැකිලිම කියලා මේ පිම්බෙන වෙලාවේ හැකිලිම නෙවෙයි කියලා දාන්න. හැකිලිනයි පිම්බීම නෙවෙයි කියලා දන්නවනම් යාට සහතිකයක් දෙන්න පුළුවන් මේ වෙලාවේ කාමච්ඡන්දේ නෙවෙයි. ඉතින් මේ බව අත්විඳම නැති එක්කෙනෙක්වත් මෙතන නැහැ. කිසි කෙනෙක් ඕක කියන්නේ මට භාවනා කරනකොට කාමච්ඡන් දෙනවා කියලා කාමච්ඡන්දේට පොර දාලාමයි ලියන්නේ. මිච්ඡර සංසාරේ පුරා තිබුණ කාමච්ඡන්දේ මට එක චිත්තක්ෂණයක කඩා ගන්න පුළුවන් වුණා කියලා කිව්වොත් ඒ කීම සඳහා හිතන හැම චිත්තක්ෂණයම කාමච්ඡන්දේ නැහැ. ලියන හැම චිත්තක්ෂණයම කාමච්ඡන්දේ නැහැ. ප්‍රකාශ කරන හැම චිත්තක්ෂණයම කාමච්ඡන්දේ නැහැ. ජයග්‍රහයි හැඟීමක් තියෙනවා. මට සාසනයක් තියෙනවා. ඉබේ ලැබෙන කාමච්ඡන්දේ වෙනකොට බුද්ධ බාලෝකයේ තියෙනවා, ධර්මාලෝකයේ තියෙනවා, සංඝාලෝකයේ තියෙනවා, සීලේ තියෙනවා. මට කාමච්ඡන්දේ කඩන්න පුළුවන්. කියලා කවදා හරි යෝගාවචරයයේ කාමච්ඡන්දයට සමවැදිලා කාමච්ඡන්දේ අගේ කරන පටන් අරගත්තොත් කාමච්ඡන්දේට තතු වෙනවා. මේ සතියට තටු වෙනවා. කාමච්ඡන්දේ තටු පිච්චෙනවා. මෙතන ඉන්න ඔක්කොම මම දන්නවා අඬු ගානේ ඒක తాවකාලිකව අත්දකලා තියෙනවා. අන්නේ අත්දකපු කෙනාට හිතුනොත් මෙච්චර කෙලෙසයිත ජීවත් වෙච්ච මම මෙච්චර කෙලෙසුන් බර පෘතජ්ජරයන් නැතර ජීවත් වෙච්ච මටත් ධර්ම මේ විදිහට අනුග්‍රහයක් ලැබිලා තියෙනවා. මේක අහම්බයක් වෙන්න බෑ. මොකක් හරි දිග යන ගමනක මට හම්බෙච්ච වාසියක් ඒ නිසා මම ඕකටම සැදී පැහැදී ඉඳගෙන මූණ අතපය හොදාගෙන සිල් සමාදන් වෙලා සුදු ඇඳගෙන ඒකටම ඉඳගෙන මම උත්සාහ කරලා බැලුවොත් ඉඳගෙන ඉන්න බව කොච්චර බලා ඉන්න පුළුවන්ද කියලා අර අහම්බෙන් හම්බෙන වෙලාවට වැඩිය සැදී පැහැදී අනුග්‍රහ කරලා බැලුවොත් අනිවාර්යයෙන්ම චිත්තක්ෂණ ගන්න වැඩි වෙනවා කාමච්ඡන්දේ හෝ ද්වේෂය හෝ තියෙද්දි ඉඳගෙන ඉන්න ඉරියව දැනගැනීමේ හැකියාව වැඩි වෙනවා ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳගෙන මම හැප්පෙන්නේ පස්ස පැත්තද පතුලද නිදාගෙන වගේ ඇඟේ පැත්තද කියන එක දැනගැනීමේ හැකියාව වැඩි වෙනවා ඊට පස්සේ මේ පිම්බෙන එකෙන් හැකිලෙන එක වෙන් කරන එක හරියම සූක්ෂම දෙයක්. ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන එක හරියම සූක්ෂම දෙයක්, විද්‍යානුකූල දෙයක්. එතෙන්ද ගියා නම් එයාට පේනවා සකස්සලා. අනුග්‍රහ කරලා. ඒ සඳහාම මේ වෙලා කෙරුවොත් ඒකෙන් අපිට අනුග්‍රහ ලැබෙන නිසා කියලා මෙච්චර වෙලාවක් මට අර අරමුණේ මෙච්චර වෙලාවක් මට ඉරියව්ව ඉන්න පුළුවන් කියලා මේ යෝගාවචරයට හම්බ වෙනවා අධිකාරී ශක්තියක්. ඒක කියනවා වශීතා කියලා. නැත්නම් සිද්ධ වෙනවයි කියලා අන්න එතකොට යාර්කිත එකේ දවසේ මෙන්න මේ වෙලාවේ මේ විදිහට වාඩි වුණොත් මට තප්පර 10ක් හිතවිලි මේ ආනපාන 10ක් පිම්බීම හැකිලිම 10ක් ඉන්න පුළුවන් කියලා යම් වෙලාවක යෝගාවචරයා කියලා අදිෂ්ඨාන කරලා ගිහිල්ලා මෙච්චර වෙලාවක් ඉන්න පුළුවන් තැනට ඊතේ විශ්වාසය ඇති වෙලා භාවනා කරලා වාඩි වෙලා වාඩිලා ඒ විනාඩි තප්පර 10 නැත්නම් ඒ හුස්ම රැලි 10 ඉන්නකම් මේකට කියනවා විපස්සනා ධ්‍යාන කියලා. ඒ විපස්සනා ධ්‍යානයේ සමත ධ්‍යානයේ ලකුණු 10ම තියෙනවා. පරිපන්ත ධාතු 6ක් අයින් වෙනවා. ඕදාන ධර්ම 4ක් හම්බ වෙනවා. ඒක ලොකු සංසය ඇදලා දාලා තිනවා. අපේ මේ මිත්‍ර නායක හඳුරු ඥානරාම අපේ ස්වාමීන් වහන්සේ ඒ තියෙන පරිසම්බිදා මාර්ගයේ ඒ කියනවා අතීතානුදාහවණං චිත්තන් නැහැ වෙලාවේ. අන අතීතයට දුවන හිත හෝ ඒකට පස්ත වෙන හිත නැහැ. මොකද දන්න මේ අස්පනා අපිට මේ පොළොව පස්සේ පස්ස පොළොවේ හැප්පෙන තැනයි මගේ හිත තියෙන්නේ අනාගත පටිකංගණං චිත්තම් විකම්පණක් නැහැ මගේ හිත අරව කරන්න ඕනේ මේවා කරන්න ඕනේ කියලා සල්සුන් හදලා තිගැස්මවල් නැහැ ඊට පස්සේ අබිනතං චිත්තං රාගානුපතිතං නැහැ මට මේක ලැබුණොත් හොඳයි අරක ලැබුණොත් හොඳයි කියලා මේක වෙනුවට වෙන එකක් හම්බුණොත් හොඳයි කියලා අබිනතියක් යනු ඇතින් රාගයක් නැහැ අපනතං චිත්තං පටිඝානපත්‍යයක් නැහැ. නැද්දකින් මෙහෙම ඉන්නකොට මට කම්මැලි නීරසයි කියලා පටිගෙකුත් නැහැ. ඒ වගේම ලීනං චිත්තං ලීනං චිත්තං හිත කම්මැලි වෙලා හැංගිලා උද්දච්ච මේ තීන මිද්දට වැටෙන්නේ නැහැ. මේක කලාතුරකින් හම්බෙච්ච දෙයක්. මොනවාක් දෙයක් නැහැ. ඒකට මේකද ගියේ කෙලස් නැත්ැනකට කියලා ලීන හිතක් ඇති වෙන්නේත් නැහැ. උද්දතං චිත්තං කියලා උඩ බැනලා මට දැන් ධානය හම්බුණා මට දැන් නිවන ලැබුණයි කියලා පඬිතුකමක් හම්බුණොත් මේක වෙන්නේත් නැහැ. ඒ නිසා මේ කරුණු හය නැතිකම යෝගාවචරයා තාම එක චිත්තක්ෂණින් දැනගන්න. ඒකට කාටවත් කියලා දෙන්න ඕනේ නැහැ. මොකද manussකම කියලා කියන්නේ ඕන ඕකට. කෙලස් නැති තත්ත්වේ නෝට කෙලස් නැති බව දන්නවා. ඒ වගේම තියෙනවා දත්ත ජාතානන් ධම්මාණං අනතිවත්තනට්ඨේන සම්පාදනා කියලා මෙතන සද්ධාවයි වීර්ය මේ ප්‍රඥාවයි දෙක ගැටිලා ශ්‍රද්ධාව ප්‍රඥාව කාබාචිනිය කරන්නත් නැහැ ප්‍රඥාව ශ්‍රද්ධාව කාබාචිනිය කරන්නත් දෙක සමව හිටිනවා වීර්යයි සමාධියයි දෙක ගැටිලා වීර්ය ශ්‍රද්ධාව සමාධිය කාබාචිනිය කරන්නත් නැහැ සමාධිය වෙල වීර්ය කාබාචිනිය කරන්න ඉඳ වටන්නේත් නැහැ ඒ වගේම ඉන්ද්‍රියාණං ඒක රසට්ට ඉන්න සම්පාංශනා කියලා පේනවා. දැන් අර සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා සම 85 දෙනෙක් යොදපු රතයක් වගේ වල්ලස්සේ යොදපු එකක් නෙමෙයි උන්ට කෘත්‍ය සම්පාදනය කරනවා. ඒ වගේම ඒ තදුපක විරිය වාහනට එන සම්පාංශනා කියලා පේනවා දැන් තටමන්ට හොඳ නැහැ. දැන් මෙනෙහි කරන්න හොඳ නැහැ. දැන් මේකට නිසිනින්දේ යන්න අරින්න ඕන. ඇඟිලි ගහන්න යන්න හොඳ නැහැ. ওই මට්ටමට එනකොට ආවට පස්සෙත් ඉක්මන් කරන්න ඕනේ කියලා අර හොඳට දුවන අස්සෙන්න ගහන්න යන්න හොඳ නැහැ. ගැහුවොත් අස්සයා පිටිපස බලනවා. වැරද්දක් කරනකොට නම් ගහන එක තේරුමක් තියෙනවා. ඉතින් අද යෝගාවචරෙන්ද ඒ අර තදුපක විරිය වාහනට එන කියලා ඒ එන්ජින් එක ස්ටාර්ට් කරනකොට පිච්චෙන පෙට්‍රෝල් ඕන කරන්නේ නැහැ টොප් එකේ දුවනකොට. টොප් එකට දාගත්තට පස්සේ යන හැල්ම දැනගෙන වේගය කඩා ගන්න යන්න එපා. බ්‍රේක් කරන්න යන්න එපා. ඵලයන්. ඈත තියලා වංගුව අරගනින් ඉසල යන මිනිහ යන්න දාන්නේ වමටත් දාන්න දාන්නේ සිගුරු තියලා දැනගෙන යනකොට ඩෝස් කාලා බ්‍රේක් ගහලා ආයෙ පිකප් කරන්න ගියොත් විශාල පෙට්‍රල් හානියක් වෙනවා. දක්ෂ රියදුරා ගානට දාගෙන අරගෙන යනවා ඉස්රායිල් මිනිහගේ මයින්ඩ් එක කියවනවා. ඉස්රායන් ඩ්‍රයිවර් ගැන කියවනවා. ඒ වගේම පැත්තෙන් එනේ ඔක්කොම එයාට තේරෙනවා. තේරිලා නතර කරන්න යන්නෙත් නෑ වාහනේ පික් කරන්න යන්නෙත් නෑ අර ආපු වේගයන්. ඒ වගේම මේ තදුපක විරිය වාහනට එන කියන එක මම දැකලා තියෙනවා. හරිම අමාරුයි කියලා දෙන්න. යෝගාවචරය මේකෙදි තටමන ඕනට වැඩිය ඉක්මනට නිවන් දකින්න. එහෙම නැත්තම් ඕනට වැඩිය ඉක්මනට මේ මට්ටරට එන්න ඉස්සලා මෙනෙහි කිරීම ආදී කෘත්‍යයන් නතර කරනවා. එහෙම බෑ. හරියට මෙතෙන් දෙනකම් මෙනෙහි කරන්න ඕනේ. මෙතෙන් දෙනකම් මෙහෙවන්න ඕනේ. මෙතෙන් ආවට පස්සේ යන්න අරින එකයි කියන්නේ. ඒක කරන්නේ නැහැ. ගෘහියෙකුට කවදාහක්වත් බෑනේ මොනවාරි දෙකට තමන්ගේ දරුවන්ගේ වැඩවලට ඇඟිලිනෝ ගහින්න. සීවකව වැඩ කරනකොට කියලා ඇඟිලිනෝ ගහින්න. වැඩක් යන හැටි දීලා බලලා කමන්නේ වැරදුනත් කමන්නේ මම බලාගෙන ඉන්නේ කියලා කද්දාකවත් බෑ. එයාට අයියා වෙන්න ඕනේ. ගිහිල්ලා ඇඟිලි ගහන්න ඕනේ. ඉතින් ඇඟිලි ගහILLෙන් වෙන්නේ මොකද්ද? අර වඩා හොඳ කරන්න කියලා තියෙන දේ ඇහිරෙනවා. නිසා කියනවා පඬිතුයෝ සමාජයට මෙහෙ කරති. අතිපඬිතුයෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. අර තියෙන එකත් පොඩ්ඩක් හලප්පල දාලා අනේ මම ගිය තැනක මට වෙන විනෝදාංශයක් නැහැ. ඔච්චරමයි බලන් ඉන්නේ. මේ කොහින්ද ආපු කලාවරෙක් ඇවිල්ලා මේ ඔක්කොම හසුරවන්න. වරුවේ ඊයට ආපු එක. හැම තැනම සමාජය කියන්නේ ඔච්චරයි. උත්සව කියන්නේ ඔච්චරයි. සිද්ධි කියන්නේ ඔච්චරයි. කවුරු හරි කලාවරෙක් එනවා. ඇයිලා අයියා වෙලා එතකොට එතන ආරච්චි කෙනෙක් ඉන්නවා. ඉතින් ආරච්චිලා දිලා වැතකට යනවා. අනේ ඒ ගතිය තමයි තදුබක විදිය වහනට කියන තමන්ගේ தත්තට ගැළපෙන විදියට වැඩි ය තටමන්නත් එපා. එතෙන්ට එනකන් තටමන් නැතුව ඉන්නත් එපා. ඊට ඊට ඉස්සලා තටමනවට හම්බ වෙන්නේ නැහැ. මං කියන්නේ ළමෙක් හම්බ වෙන්න තටමැව්වට හම්බ වෙන්නේ නැහැ. ළමෙක් බඩේ ඉන්න එපා. නැතුව තටමැව්වා නම් කී දෙනෙක් කැමැත්තෙන් තටමයි. තටමැව්වට ළමයි හම්බ වෙනවද? නැහැ. ඒ වෙලාව එනවා ඒ වෙලාවට තටමන් නැතුවත් බෑ. ඒ නිසා සැරවීම ටිකක් දීලා තියෙනවා. අමට ක්ලාන්ත වුණොත් බෑ වැඩි කරන්න. නිින්ද ගියොත් බෑ. අවදියෙන් තියානිනවා ඒ වෙලාවට පුෂ් එකක් දෙන්න ඕනේ. ඒකට මේ ළමයා ඔළුව එළියට දැම්මට පස්සේ මිඩ්වයිෆ්ට අත දාන්න පුළුවන්. ඊට පස්සේ ළමයා පොඩ්ඩක් හරවන්න ඕනේ. ලිංගේ ස්වරූපේට උරිස් දෙක ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙ කියනවා තටම වගේ. ඒක ළමයා බක්කාලා එළියට එනවා. ඉතින් එහෙම නැතුව ළමයා එන්නේ ඉස්සලා වින්නපුවම අත දැම්මුත් ඕකට බෑ. ඒකම ඔළුව දාන්න නැතුව කඳ හරවන්න ගියොත් කරන්න බෑ. ඉතින් ඒකට වින්නවා මට අත දාන්න පුළුවන් ඉන්නේ අම්මගේ සහයෝගය තියෙන ළමයා මුකුත් කරන්නේ නැහැ වෙලාවේ. ඒ ළමයා විශාල දුකකටපත් වෙන වෙලාවට. කවදාකවත් නැතුව මේ හුස්මක් ගන්න ගිහිල්ලා නායට ඇවිල්ලා ලොකු සංජය කියන මේ මේ මේ රාස්පුවක් එහෙම නැත්නම් වැලිකඩ දාසියක් දාලා මදිනා වගේ අර ළමයට ඉස්සල්ලාම තේරෙනවලු මේ දූවිලි සහිත වාතය ඇතුළට ගන්නවා චරෑස් ගන්න තමයි එළියට එන්නේ. ඉතින් ඒක එන වෙලාවේදී තදුපක විරිය වාහනට එන. අවශ්‍ය වීර්යය යොදනවා මිසක් තටමන්නත් බෑ. තටමන්න නැතුවත් බෑ. ඒ කියන්නේ වීර්ය ගානකට කරගෙන යන්න ඕනේ. ඒක කළ පුරුද්දෙන්මයි කරන්නේ. ඒ වගේම ආසව නට්ඨේන. මේක ලක්ෂ කෝටි වාරයක් කරන්න ඕනේ. කර කර කර කර බලන්න ඕනේ කොහොමද කොයි වෙලාවට නිකන් වීර්ය කරන්නද කොයි වෙලාවෙ නැද්ද කියලා ගුරුවරයා ටිකක් කියලා දෙනවා ඊට පස්සේ උත්සාහ කරාට පස්සේ යාට තීරෙනවා මේක අහම්බයක්වත් කියන්න බැරි දෙයක්වත් නෙවෙයි න්‍යාය ධර්මයක් මෙතන තියෙන. චිත්ත නියාමයක් මේකේ තියෙන. ඒ චිත්ත නියාමයේ බුදුහන්වෝ කියලා තියෙනවා අපි ඒක අහනවා. ආලිවලේ වැඩේ වෙද්දී 100%ක් අවදියෙන් හිටියොත් ඒක නට දැනගන්න පුළුවන් කාම ලෝකේ ඉක්මලා අපි රූප ලෝකේ ආසෙන්තර පොළොදිගේ ගිහිල්ලා ඕන දැන් පොළොවට ඉස්සුවා. දැන් වාතයට ඉස්සුවා. දැන් තියෙන්නේ වාතලයක තමයි සමතුලිතතාවය. මෙතෙක් කල් තියුනේ පොළවේ. ඉතින් ඒකට ඒ කරන අවශ්‍ය වේගය, තට්ටේ හැඩේ, ඒ වගේම ඇතුලේ ඉන්න කට්ටියගේ දඟලන නැතුව ඉන්න ගතිය නිසා කැප්ටන් අතර වැඩි අතර ගන්නවා. ගත්තට පස්සේ මේ වාතලයට ගියාට පස්සේ අඩු ගානේ මීටර් 100ක් යනකම් ඕටෝ පයිලට්ින් දාන්න බෑ. තහනම්. කැප්ටන්ම කරන්න ඕන. මීටර් 100ක් 300ක් අතර කාදී යට ඕන්නම් පුළුවන් මැෂින් එකට බාර දෙන්න ඊට පස්සේ හැප්පෙන්න ආරෙ මෙන්න මොකුත් දෙයක් නැහැ මොකද නක් ගන්නෑ එයාපෝට් එකෙන් කන්ට්‍රෝල් එකෙන් දුන්නේ නැත්නම් අපිට වෙලාවේ ඒ වෙලාව වෙනකොට ඒ පළාතේ මොනවත් නැහැ එයාට අහස ඕන දෙයක් කරන්න පුළුවන් ඉතින් ඒ වගේ අර පොළොව දිගේ යනකොට ඒක වේගයේ කවලක් කවල කවල කවල තට්ටේ හැඩේ අරගෙන ආගිරි ගාන කළුදුම දාගෙන මේ උස්සන වෙලාව වෙනකොට ආසව නට්ඨේන නැති කෙනාට නිතර නිතර කලවුරුව නැති කෙනාට අර බබෙක් හම්බ වෙනකොට වගේ විශාල වෙනසක් ඇති වෙනවා සුඛද දුකද කියන්න බෑ. උග්‍ර උග්‍ර අත්දැකීමක් වෙනවා. ඒ අත්දැකීම 2 3 4 5 6 7 8 යනකොට ඒක දවල්ට කනවා රැට කනවා වගේ. ඒක සාමාන්‍ය දෙයක් බවටපත් වෙනවා. ඉතින් අන්න ඒ වෙලාවේදී මේ තාම කතා කරන්නේ අපි මේ චීනාශ්‍ර භූමියේ නෙවෙයි සීක භූමියේ මූලික පැත්ත. මම හිතනවා ඒක අදාළයි. ඒ අනුව තමයි අපිට ඔය ක්ෂීණාශ්‍රව භූමිය අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ගියාට පස්සේ ආට තේනවා මේක නිසිනින්දේ ලක්ෂ කෝටි වාරයක් වීණාවක් පුරුදු කරන කෙනෙක් වගේ, ටයිප් රයිටර් පුරුදු කරන කෙනෙක් වගේ, පියානෝ එකක් ගහන්න පුරුදු කරන කෙනෙක් වගේ, සංගීත ඕගන් එකක් ගහන්න පුරුදු කරන කෙනෙක් වගේ ගහලා ගහලා ගහලා ගහලා C note එක අල්ලගන්න ඕන. සානික් notes අල්ලගෙන තමයි අපිට graph එකකට බලලා සින්දුවක් ගහන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ටික පුළුවන්ද කියලා අහනවා කෙලින්ම බුද්ධ දේශනා වෙන්න ඇති නමුත් අහන්නේ අටුවාචාන් වහන්සේලා මරණ මොහොතේ ওই ටික කරන්න පුළුවන්ද කියලා. වයසට ගියාට පස්සේ ওই ටික කරන්න පුළුවන්ද කියලා අහනවා. ලෙඩ වුණාට පස්සේ ওই ටික කරන්න පුළුවන්ද කියලා අහනවා. පිස්සු වැදුනාට පස්සේ ওই ටික කරන්න පුළුවන්ද කියලා. ඉතින් මොකක්වත් නැති මේ හම්බෙච්ච චිත්තක්ෂණේනේ ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒ කියන්නේ ප්ලේන් එකට දැන් යන්න ග්‍රීන් ලයිට් දීලා තියෙන්නේ. අපි කියනවා බඩේ එකක්මයි, ඉෂ එකක්මයි, මැස්සෝ ආනවා, කැස්සෝ අහිනවා, අරය නටනවා, මෙයා දාගලනවා. අන්නම්මනම් කිය කියා මේ හම්බෙච්ච ෂණ සම්පත්තිය අපි තේරුම් ගන්න නැතුව මේ අහල පහල ඉන්න පිස්සු විහට්ටොත් එක්ක ගැටෙන්න ගියොත්, කාලගුණත් එක්ක ගැටෙන්න ගියොත්, ආහාරත් එක්ක ගැටෙන්න ගියොත් අපිට වෙන් කර ගන්න බැරි වෙනවා කර්මෙන් එන රෝගේ මොකද්ද ආහාරජ දේ මොකද්ද ඍතුමේ දේ මොකද්ද චිත්තමේ දේ මොකද්ද කියලා. ඒක ඔක්කොම වහලා ගන්නවා. චිත්ත මේ වශයෙන් අධිෂ්ඨාන කරගන්න මම චිත්ත භාවනා කරනවා මේ අනම්මනම් නඩු විසඳ ඊට බෑ ආහාරය හරියට අරගන්න ඕනේ මුද්දට දිරවන මධ්‍යස්ථ ප්‍රමාණයේ ආහාරයක් උනාට වැඩි දේවල් යන බඩන රක් කරගන්නත් එපා ඍතුගුණේ හැටියට දැනගන්න ඕනේ මේ නරක ඍතුවට ගියොත් ඇඟ සායුගේ දෙන්නේ ඒ තුනම යම් මට්ටමකට ගත්තට පස්සේ එනවා තව ඉතුරු වෙන කොටසක් වලක් කන්නම බෑ කර්ම රෝග. ඒ වන්සට එදෙන්නේ යනකොටම ඇලර්ජික් වෙනවා. එතෙන් යනකොටම අපස්මාර රෝග එනවා. එතෙන් යනකොටම වක්කාර ගති පහළ වෙනවා. කරන්න බෑ. ඒතර දැනගන්න ඕනේ මේක ඊතු ගුණ ආහාර ගුණ චිත්ත ගුණයක් නෙවෙයි මේ කර්ම ශක්තියක්. කරබන. ඔක ගෙවෙන්න අරපන් අලුතෙන් කර්ම රැස් කරන්න එපා. එතකොට ඔය පරිපන්ත ධර්ම හයත් නැතුව ඔය වෝදාන ධර්ම ටිකත් කරගන්න පුළුවන් කියන එක මේ එකක්වත් අලුතෙන් දෙන දේවල් නෙවෙයි උප්පත්තියම තිබුණු දේවල්. අපි මෙතෙක්කල් ගෑනු පස්සේ ගියා, සල්ලි පස්සේ ගියා, ලාභ සත්කාර සම්මාන සිලෝක පස්සේ ගියා. අපිට කවදාකවත් මෙහෙම දෙයක් අපේ ওই ගෑනු පස්සේ යන මිනිහ ගාවත් ඕක තියෙනවා. සල්ලි පස්සේ අනේකා ගාවත් ඕක තියෙනවා. ලාභ සත්කාර පිටිපස්සේ යන බල්ලෝ බැල්ලියෝ පිටසෙන බල්ලෝ වගේ ඉන්න එකවලත් ඕක තියෙනවා. දන්නේ නැහැ. කිව්වට අහන්නෙත් නැන්නේ නිකන් ආවසේ අපි කොහෙද අපි මේ මේ සත්තු මරන හොරකම් කරන පෞල් කන මිනිස්සු අපිට ඕක කරන්න බෑ කියලා කියනවා. නමුත් මේ මිනිස්සයා දැන් නෑ මනුස්ස උප්පත්තියත් එක්කම හම්බ වෙන දායාදයක් මේලෙන් කතා කරන්නේ. නැතු බුදුහාමුදුරුව අපිට දෙනවා මේ බෝධාන ධර්ම හය මේ සාක්කුවේ දාගනින්. එහෙම නැත්නම් පරිපන්ත ධර්ම දකුණු සාක්කුවේ දාපන් මේක මං ඉදිරියට දාපන් මෙන්න මං දුන්න පුතේ තියාගනින් කියලා නෑ. ඔය තමයි මනුස්සකම කියන්නේ. කවුරුත් උත්සාහ කරන්නේවත් නෑ. උත්සාහ කරලා තේරුම් ගත්තට පස්සේ ජීනවා අපි ඉපතින්ම නිවන් දැකලා තියෙනවා. එක එක්කත් විශ්වාස කරන්නේ. නැති වෙරිකම්මයි කියන අර පිට තියෙන උපක්ලේශ ටික බලනවා මිසක් අර දඹරත්තරණක් වගේ ඇතුලේ තියෙන හිත, පබාස්වර හිත, පේන්නෙම නැහෙනි. පේන්නේ තනිතකා කරන වැරදි ටික, තමන් කරන වැරදි ටික. ඒක පේන්න ඕනේ ප්‍රමාණයට පේන්න ඕනේ නැත්තම් නිවන් දකින්න බෑ. නමුත් ඒ ඕනට වැඩි ලොකුරවල පේන එක තමයි මායя කියන්නේ. ඕනට වැඩි හොඳ පැත්ත පේන එක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. සත්‍ය ධර්මය කියන්නේ. අනුපත්ත සදත්තෝ ඒ සත්‍යර්ථයට යන්න ඕනේ. මොකද්ද සත්‍යර්ථය කියන්නේ? හැම කෙනා තුළම මේ දිදුලන ප්‍රභාසර හිතක් තියෙනවා. පබස්සර මිදම්බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටා. කාල් මාක්ස් තුමා කිව්වේ මනුෂ්‍ය ස්වභාවයෙන්ම හොඳයි. පන්ති සටන් නිසා කෙලසිලා තියෙනවා. අයිසෙක් නිව්ටන් කිව්වේ අවකාශයේ වස්තුවක් හැසිරෙන ගත්තොත් යන්නෙම ඍජුම රේඛාවක. තව දෙක හැප්පෙනකන් හැප්පුණොත් හැප්පෙන දෙයට සාපේක්ෂව ඊට ප්‍රතිචාර සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් කරනවා. ওই තුන් දෙනාම කිව්ව එකයි. අපේ ප්‍රകൃතිය හරි. අපේ ප්‍රകൃතිය හරිම ඍජුයි. චම්පචල නැහැ මේ ඡපල නැහැ වංචනික නැහැ ෂට නැහැ. මේ ෂට වංචනික වෙලා තියෙන්නේ වටේ ඉන්න රවට්ටන්න පුළුවන් කියලා හිතනකම. ඒක වෙන්නේ ඉස්ලාම් තාම රැවටිලා ඉන්නවා. සීක පුද්ගලයාට තේරෙනවා උඹ රැවටෙන්න ඕනේ පුතේ අනුන් රැවටෙන්න. ඒ නිසා උඹ ওই පැත්තක දාලා සාසනයක් හම්බෙලා තියෙන්නේ. උඹ උඹට අවංක වෙයන්. බොම්බකට ෂට වෙන්න එපා. මායාවී වෙන්න එපා. චපල වෙන්න එපා. ඒක කියාපාපා. මම මේ මේ තැන්වලදී මම ෂටයි මායාවී වංචකයි කියලා හේලි කරන එක තමයි යකමට අසුද්ධ කරනවා කියන්නේ. එහෙම කෙරුවොත් එයාට තේරෙනවා ඒ පරිසරය අවශ්‍යයි. එහෙම නැත්නම් පෙළ ප්‍රතිපදාවක් අවශ්‍යයි. නමුත් මේ ධ්‍යානයකට යනවයි කියන එක ඔය මහා ලොකු දෙයක් කරලා පෙන්වන්න හදන අටුවාචාරින් වංශලා පවා පුඹල පෙන්වන්න හදන එකක් මේක ඇත්තේ නෑ. එහෙම නැත්නම් මේ විපස්සනා කරන අයට මේව නෑ කියලා කියන්න බෑ. මොකද විපස්සනා ගමන දියුණු වෙන්නේ නෑ ධානයක් නැතුව. ධාන කෘත්‍ය නැතුව. කිච්ච වශයෙන් ඒ කියන්නේ උපචාර සමාධිය ලැබුණත් කෘත්‍ය වශයෙන් ඒ බව ගමනට ඇති. යනකොට කරගෙන යනකොට ඒ ධර්මයේ තේරෙන්න තේන පුදුම සතුටක්. මේ කොහෙද අසුචි වලක හිටපු මම නෙමෙයි ඇවිල්ලා මේ වැඩ කරගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ නිසානේ කියලා ඒන සතුටට ධාන මට්ටම් ඇති වෙලා යනවා. ඒක ඔක්කොම తాවකාලික මට්ටම්. ඒවා මේ ධ්‍යාන කියලා ස්ථාවර වෙච්ච අර්පණා ධ්‍යාන නෙමෙයි. හැබැයි ධ්‍යාන කෘත්‍ය සම්පාදනය වෙනවා. ඉතින් සිද්ධිය ඒ කෘත්‍ය සම්පාදනය හැටියට පළවෙනි ධ්‍යානයට ගියා කියන නීවරණ නැති වුණා කියනකොටම බ්‍රහ්ම කියන මට්ටමට වැටෙනවා. ඒ බ්‍රහ්ම මට්ටමේ බ්‍රහ්ම මට්ටමේ තාරතිරන් තුනක් තියෙනවා. පළවෙනි ධ්‍යානයේ තියෙන ඕමක මජ්ක්‍ධිමක සහ උත්කෘෂ්ඨ කියලා තුනක්. යාන්තම් නිවරණ නැති බවට විතරක් යන්න පුළුවන් හැබැයි ආයෙ නිවරණ එනවා. ඉතින් ඒ මනස දන්නවා අර පොර කාගෙන හිටියොත් මොහොතට ඔරුව දාලා රබල් ගානකම් කෙලින් තියාගෙන පුළුවන්. නැත්තම් ආයෙ තල්ලු කරනවා විරලට. ඔරුව නිකන් හරි පැත්ත හැරුණොත් තල්ලු කරා. කෙලින්ම රැළට අන්තක 90ට තියා හිටියොත් රැළ මේක හොල්ල හොල්ලා තල්ලුව තියෙන්නේ යුරට කබල් ගන්න ඕන දිගටම. අන්නේ වගේ නිකන් ලාමක ධානයක් තියෙනවා. මධ්‍යම ධානයක් තියෙනවා. ඒක පැන්නට පස්සේ අර හැල බින්දෙන හරිය පැන්නට පස්සේ හබල් ගෑවේ නැති වුණාට එච්චරම තල්ලු කරන්නේ. හැබැයි හබල් ගැහුවොත් දියඹට යන්න පුළුවන්. දියඹට ගියාට පස්සේ මේ ගොඩට අදින ගතියක් නැහැ. ඉතින් මේ පළවෙනි ධානයට ගියාම නැත්නම් ධානයේ මා ලාමක මට්ටමන බ්‍රහ්ම පාරිසජ්‍ය කියන දේවනිකායට සම්බන්ධ වෙනවා. මධ්‍යම ප්‍රමාණයට ගියාම බ්‍රහ්ම පුරෝහිත. ෆෝමන් කියලා කියන්නේ අපේ ෆෝමන් ලයින් නේතම් පුරෝහිතලා තමයි. ඉංජිනේර කවදාකවත් වැඩක් කරන්නේ නැහැ. ඌ ෆෝමන්ට දානවනේ. මොකද ඉංජිනේර කෙරුවෝ ෂුවර් වරදිනවා. ෆෝමන්ට කිව්වොත් දැන් වැරදිනේ. ෆෝමන් නැතේ තියෙන්නේ. ඉංජිනේර ගිය ගමන් කියලා තියෙන මුළු පාට්ටේම ගල්ලා අලුත් පාට්ටයක් දාන්න කියලා කියනවා. ඒතකොට ඌට කම්පැනි ගානක් හම්බ වෙනවා. ෆෝමන් නේම කරන්නේ අර මේ කැලටි අපුරුද්දලා අර මේ කරලා දාන. ඒතකොට කියන මීයා කාට මේ කිව්වට අහන්නේ මගේ ෆෝමන් මං කියන දේ අහන්නේ ඒ කට්ටිය බ්‍රහ්ම පුරෝහිත කට්ටිය. මහා බ්‍රහ්ම තමයි ඉහළම කට්ටිය. කවදාකවත් ඉංජිනේරුවෙක් ඉංජිනේරුවක් කරන්නේ නැහැ. ඌ අර වීදුරු කාමරයකට දාලා ලොක් කරලා තියලා තියෙනවා. අයිස් පිට් එක දාලා වගේ. ඒක මහා බ්‍රහ්ම. ඉතින් මට්ටම් තුනක් තියෙනවා. මෙහි ඉඳදීම යන්න පුළුවන් ධ්‍යානට යනකොටම මහා බ්‍රහ්ම අපි. ටිකක් කළා යනකොට බ්‍රහ්ම පුරෝහිත වෙනවා. අන්තිමට ධ්‍යානෙ කැඩනකොට බ්‍රහ්ම පාරිසජ්ජයට ගිහිල්ලා කක්ක පැත්තට වැටෙනවා. ඕනම වෙලාවක ඒ වගේ ඉහළ මට්ටමට යනකොටත් කෙලිමෙන් කෙමෙන් යනවා. ප්‍රධාන වශයෙන්ම සමවදිනකොටම ඒ පුදුම චීස් කැල්ලක් වගේ උදුම සතුට සම්පන්න දෙයකට වැටෙනවා දැන් වෙනසක් වුණා කියලා තේරෙනවා භයානක දෙ මේකයි එහෙම දෙයක් වුණයි කියලා හිතින් හිතාගත්තොත් එහෙම වෙලා පෙන්නනවා කවුරු හරි කිව්වොත් එහෙම දැන් ඔහොම සමාදින්න ඕන දැන් ප්‍රථම ධානය සමාදින්න කියනකොට මොකද්ද වෙනවා ඊට ඒ මනසට වෙන්නේ ඇත්ත නේද මෙයා මට අදිෂ්ඨානයක් කළා ධානයක් දුන්නයි කියලා ඒ මනස හරි ලොකුම මේ සූස්තියක ඉන්නවා ඒකට වෙලා. හැබැයි මේ හිතින් හිතාගත් එක. නීවරණයෙන් කිරිමෙන් ගත් එකක් නෙවෙයි. අදිෂ්ඨාන කරලා ගත් එක. ඒ ඒ ඒකට කියනවා අදිමානී කියලා. මේ මිනිස්සයා කාලා ඉන්නේ ගුරුවරයා කියනවා මම දැන් මෙහෙම කරන විනාඩි 5ක් කරනකොට අර ධ්‍යානෙ අදිෂ්ඨාන කරන හරියනවා කියලා. මොකද්ද වෙන වගේ පේනවා. ඉතින් මේක ආශේවනේ කෙරුවේ නැත්තම් ලක්ෂ කෝටි වාරයක් කෙරුවේ නැත්තම් අර ගුරුවරයා නැති වෙලාවට මේක එන්නේ නැහැ. අදිෂ්ඨානෙ විතරයි එන්නේ. ඒකත් එන්න එන්න පොද වෙලා යනවා. මේ වශී කරන කෙනා ආසේවනය කරන එක දන්නවා මේ ලාවට පටන් ගත්තාම මේක එන්න එන්න එන්න එන්න තමන්ගේ වශයේ පාත් ගන්න පුළුවන් තත්ත්වයට යනවා. කොයි තැනක ගියත් තේරෙනවා මෙතන භාවනා කරලා හරියන්නේ නැහැ කියලා හරි තේරෙනවා. දැන් හරි ගියොත් හරියන්න ඉඩ තියෙනවා කියලා තේරෙනවා. දැන් නම් තේරෙනවා ඉඳගත්තේ නැසත් දැන් හරියනවායි කියලා. අන්න එහෙම පරිසරේ තේරුම් ගන්නකොට අදිෂ්ඨානට වඩා එයා මේ කම්මජ චිත්තජ උතුජ ආහාරජ කර්ම කර්ම කලහලකා බලනවා. එහෙන් බලනකොට එයාට පේනවා මේ බ්‍රහ්ම පාරිසජ්‍ය මට්ටමේ ඉඳලා නිවර්ණ මට්ටමට යනකොට පුංචි වෙනසයි තියෙන්නේ. හොයන්න බෑ ධ්‍යානක ඉන්නවා කියලා කිව්වොත් ඉන්නවා. නෑ කිව්වොත් නෑ. ඒතකොට බලනකොට අර ධ්‍යානාංග පහෙන් තියෙන විතක්ක ਵਿਚාර දෙක හොඳටම දඟ කරන වෙලාව. කාම විතක්කට යනවද නෙක්කම විතක්කට යනවද කියලා දන්නේ. සම්මා සංකප්පද මිච්ඡා සංකප්පද දන්නේ නැහැ. එතකොට යාට තේරෙන පටන් ගන්නවා දැන් නම් නිකන් බොඳ වෙලා ගිහිල්ලා කියලා. එයා ධානයෙන් එළියට ඇවිල්ලා ආය භාවනා කරලා කරලා කරලා අදිෂ්ඨාන කරනවා. මට මේ විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රීති සුඛ ඒකග්ගතා කියන ප්‍රනීත ප්‍රීති ධානාංග වලින් පමණක් සමන්විත දෙවෙනි ධානයට යන්න ලැබේවා කියලා. එතකොට යාළඟ තීක්ෂණ ඥානයක් තියෙන්න ඕනේ මෙතෙක් වෙලා සමාදිච්ච පළවෙනි ධානයයි මේ දෙවෙනි ධානය අතර වෙනසක් තියනවාද කියලා. මේක පෘථග්ජන භූමියත් එක්ක මොකද්ද වෙනස කියලා. ඊට පස්සේ මේ දෙවෙනි ධ්‍යානෙත් මට්ටම් තුනක් තියෙනවා. අපමාන සුබ අපමානාබ පරිත්තාබ අපමානාබ ආභසර කිය. ඒකේ පරිත්ත ආබා පරිත්තාබ කියලා කියන්නේ ආභයක් තියෙනවා ආලෝකයක් තියෙනවා ලාවට. ඉර නැගගෙන එන වෙලාවට අරුණ නැගින වෙලාවට වගේ. ඊට පස්සේ ඉර නැගගෙන එන වෙලාව වගේ ආභස ආභසරයක් තියෙනවා. මේ අපමාන ආභ ආබස්සර කියලා කියන්නේ දවල් 10 විතර වෙනකොට වගේ බලන්න බැරි තරම් ඉර පායලා. අනිත් වගේ මේ ආභය මට්ටම් තුනකට දෙවෙනි ධ්‍යානට සාපේක්ෂව යනවා. ඉතින් ඒකත් භාවනා කරන යෝගාවචරයට පේනවා. ඔය ප්‍රීතිය පහළ වෙන වෙලාවේ ආබ ආබ කියන ආලෝකයේ පහළ වෙන වෙලාවේක මට්ටම් තුනක් තියෙනවා. දුවටම චීස් කෑල්ල ඇතුළට ගියාම හොත්තම පිරිසිදු බලන්න බැරි තරම් දිෂ්ටියක් හරියට කෙලීම කාර් එක එළිය මුහුණට රටන වගේ වැටෙන වෙලාවකුත් තියෙනවා. සමහරට මේ පුස් බයිසිකල් එකක එළියක් ඩයිනමෝ එකකින් එන එළියක් වගේ එන එළියලකුත් තියෙනවා. අන්තිමේ තරු එළිය වගේ ලාවට තියෙන එළියකුත් තියෙනවා. ඉතින් මේ මට්ටම් තුනක් තියෙනවා. ඉතින් මේ මට්ටම් තුන අනුව මේක කාම ලෝකේ නෙවෙයි පළවෙනි ධානය නෙවෙයි මේක දෙවෙනි ධානය කියලා අල්ලනවයි කියන එක ලේසි නෑ. ඒක අත්විඳලා තියෙන නිසායි ලේසි නැත්තේ. වෙන් කරන්නයි ලේසි නැත්තේ. ග්‍රේඩ් එක වෙන් කරන්න හරි අමාරුයි. අනිත් එක මේ දෙවෙනි ධ්‍යානය ඇතුළෙත් මට්ටම් තුනක් තියෙනවා. ඉතින් මේක ආසේවණේ කරන්න. කරලා කරලා කරලා කරලා පුරුදු වුණාට පස්සේ තමයි ගුරුවරයා මතක් කළා කියන්නේ එහෙනම් දැන් ඔය විතක්ක ਵਿਚාර දෙක නෙවෙයි ඒ ප්‍රීතිය රමණීය කිරීමක් ඔතන තියෙන්නේ. ප්‍රීතිය ඔය අනුම ගරිනවා. ඊගාට විතක්ක ਵਿਚාර ප්‍රීති කියන තුනම නැති. සුඛ ඒකාග්‍රතාව සහිත තුනේ ධ්‍යානට අදිෂ්ඨාන කරනවා. ඒකට යා බ්‍රහ්ම ලෝකයේ කියන එක බාධා නැතුව නිකන් මේ ඉන්ටර්කූලර් එකක් යනවා වගේ නැත්නම් හයිවේ එකට දාගත්තා වගේ කිසිම වාහනික බාධාවක් නැහැ. හරියට හැතැම් මේ 100 වේගෙ තියාගෙන එහෙමම යන්න පුළුවන් වගේ ඒ සුඛ ඒක තමයි ඉඳුන් හිටුන් පහසුකම කියන්නේ. තමන් කොයි වෙලාවක හරි ලස්සනට වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉඳුන් හිටුන් පහසුකම තේරෙනවානේ. අඩලෙට වාඩි වෙලා අරේ යන්යන් මේ යන්යන් කියනකට ඉන්න වගේ නෙවෙයි බලලෙක් ලග්ගා වගේ ලගින්නකෝ. ওই වගේ එකක් හම් වෙනවා දිගටම. සුඛයක්. ඒක උපේක්ෂා සහිතයි නැත්නම් අදුක්කම සුඛ සහිතයි. ඒකේ ඉන්නකොට විතරයි කියනවා ආස්වාසේ ආස්වාදයක් වෙන්නේ. හුස්මෙන් මෙච්චර රසයක් උපදවන්න පුළුවන් බව. කිසිම දෙයක් නැති දෙයකින් අපිට මේ ලෝකේ තියෙන උපරිම සැප ලැබෙනවා. මොකද විතක්ක ਵਿਚාර දෙක නැහැ ප්‍රීතිය නැහැ. තියෙන්නේ සුඛේ. ඉඳුන් හිටුන් පහසුකම් හොඳටම තේරෙනවා. එයාට හිතන්න අමාරුයි මේ ඉඳගෙන ඉඳලාගත්ත මේ සුඛය නැගිටිනකොට තියෙයිද? බත් කනකොට තියෙයිද? හැබැයි ඒක ඉරියව්වේ නෙවෙයි තියෙන්නේ. SMS දාලා නැගිට්ටනම් slowly mindfully silently නැගිටතර පස්සෙත් යාට තේනවා මගේ පැවතුම් ඔක්කොම නිකන් සිනිද්ධා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ මේ වතුර වැක්කිර වගේ නෙමෙයි තෙල් ධාරාවක් වැක්කිරනා වගේ තමයි ඉරියාපත පැවැත්ම තියෙන්නේ. හරියට පූසෙක් ආවේ. නැත්නම් මාළු ටැංකියක ඉන්න මාළුවෙක් වගේ හැප්පිලි නැහැ. ඉතින් එතෙන්ට ගියාට පස්සේ තමයි මේ මනුස්ස ලෝකේ ලපන් දෙන්න පුළුවන් උප්පරිම සුඛය ලැබෙන්නේ. නමුත් තේරෙනවා මේ සුඛයත් උපේක්ෂාවට නොසැලෙන මනසට පොඩි අහිංසක බාධාවක් කරනවා. මොකද මේ සුඛය හරි ආසහිතන එකක්. ඊට පස්සේ සුඛේනොත්තර වූ උපේක්ඛා ඒකග්ගතා සහිත චතුත් අධ්‍යාන සමාධිනායි කියලා කියන්නේ රූප ලෝකේ හතරවෙනි ධ්‍යානට යනවා. එතකොට මේ තුන්වෙනි ධ්‍යානෙත් මේ සුභකින්නක පරිත්‍ත සුභ අපමාන සුභ කියලා දේවනිකායවල තුනක් තියෙනවා. හොඳට මේවා කියවනකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේ පිළිවෙල තමයි අපි කියවන්නේ. ඒක කටපාඩම් හිටින්නේ මේක තේරුම් ගත දවසේ. ඉස්ලාම් බ්‍රහ්ම පාරිසද්දී ඊගාට බ්‍රහ්ම පුරোহিত ඊගාට මහා බ්‍රහ්ම. ඊගාට අපමාන අබ පරිත්තාව අපමානාභ ආභාසර. යසේ පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්නක. මේ මට්ටම් ධ්‍යාන මට්ටම් මේ කතා කරන්නේ. ඉතින් වේ හප්පල. එතෙන්ට යනකොට දැන් අරූප ධ්‍යානට යන්න නිකන් හරියට එලිපත්තට ආවා වගේ. ඒ එලිපත්තට එනකොට යෝගාවචරයට දැන් අරමුණක් කොහෙද කියලා දන්නේ නැහැ. තිබුණ ආනාපානෙත් ගෙවිලා ශරීරයක් තියෙන බව තේරෙන්නේ නැහැ. හැබැයි අර පැවැත්ම තේරෙනවා. අම්මා ගඩොක් ඉන්න පොඩි දරුවෙක් වාගේ. පැලසට ගිය හාවෙකුට වාගේ. මුවන් පැලසකට ගිය මුවෙකුට වගේ උට ගෙදර ගියා වගේ තේනවා. එතකන් තේනවා අපි මෙතෙක් කල් ඇහ කන පිනවනවායි කියලා කියන්නේ කටු කොහලක් කියලා. ඒක නිකන් හරියට උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, රැට කසපාර 300යි. අපි මේ අපිට කසපාර 300 දෙන්න නෙමෙයි අපි අපවුලේ අයටත් මේක දෙන්න නටනවානේ. සැප දෙන්න කියලා. අරුන් කක්කවල ඔබ ඔබා ගන්න. දැන් අපි කක්කා වෙන්නේ නෙමෙයි. උපෝවා ගන්නවා මම නම් අපේ කට්ටියට මට වාගෙම සැප දෙනවයි කියලා කක්කා යෝබන එක තමයි කරන්නේ. පුළුවන් නම් ගිහිල්ලා දෙන්න තුන්වෙනි ධානයේ හරි හතරවෙනි ධානයේ හරි ඔය අපේ ගෙවල් වල ඉන්න ගෙවලෝ එකෙක් කැමති නැහැ. උන් ඩෝනේ කක්කා. උන් ඩෝනේ කක්කා. ඒ මොකද අපි උගන්ලා දෙන්නේ. අපිනේ අයියා වෙලා තියෙන්නේ. අපිනේ මුල් වෙලා තියෙන්නේ. අපි කක්කා වෘතු කරලා අන්න කක්කම තමයි වැඩිම අයනෝ කිවර කවදාකක් යන කයනෝ කිය බොටක් ගාලා කියන. බුරුම් භාෂාවෙන් අයන් උගන්වන්නෙම නැහැ. අයන් ආපු ගම හැමදේම ආමංගල්‍ය වෙනවනේ. අයන් නෙවෙයි කියන්නේ කාකා ගාගංග චාචා ජාජන කාග්වේ කාග්වේ නේ කාජී කාග්වේ කියලා කයන්ෙන් පටන් අයන් කියන්න එපයි කියනවා. අපේ ලංකාවේ උන්ටත් අයන් උගන්වන්න කියන කවදාකවත් දොඩ කයන් උගන්වන්න පට ගන්නට අල්ලන. ඊළඟ කාක්කත් මොකද කියන්නේ කා කා කා කියලා. එන් කයන්ෙන් පටන් ගන්න කට්ටිය. මම කක්කාවටමයි කැමැත්ත. ඒක හරි පුදුම වැඩේ. ඊට පස්සේ කක්ක ගාගෙන හිටියේ නැත්තම් කවුරුහට ඌට අප්සෙට්. ඌට ගිහිල්ලා ඌ පොඩ්ඩක් ගානවා. නෑ මෙව ගන්න. සුභූති විභූතිද මොනවද කිය? ඒකලේ උරිස් දෙකෙත් ගානවා ධනිස් දෙකෙත් ගාවම ඌ හරි. ඌ සල්ලම්. ගෙදර උන් ඔක්කොම කරන්නේ එක එක අය කක්ක ගන්න එක තමයි. ඉතින් මෙතන ඇවිල්ලා මේ උපේක්ඛා එකකට සාහිත්‍යන්න ගියාම අපිට පේන්නේ නිකන් මේ කුඩැල්ල කොට්ට උඩ තිබ්බා වගේ. ගෙම්බෙක් කරගෙන ලාහක් උඩ තිබ්බා වගේ. හිටින්නේ නැහැ. තියෙන ප්‍රමාවෙන් පයින්. ඒ මොකද අපි ඇසුරු කරන අයගේ තියෙන දුර්ලභකම. සේවනාච බාලාණං. පණිතානංච සේවනං හිටියානම් යාට තේනවා කලකිනි මිනිසත් බව ලැබගන්නේ කලකිනි බුදු කෙනකින් ලෝ උපදීන්නේ. බුදුජානසේ කියන මේ විවේකයේ උඹලට උරුම දෙයි. නමුත් ඇසුරු කරන සමාජයේ වැරද්ද නිසා ඒක අපිට පේන්නේ කූඩල්ලා කොට්ටුවට තිබ්බා වගේ. එහෙම නැත්නම් ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ. තියන්නේ ඉස්සලා පයින්. ඉතින් ආසේවන ප්‍රත්‍ය කියන්නේ නැවත නැවත තියෙනවා. ඒතකොට තමයි තේරෙන්නේ විල්ලුද කොටයක් උඩ 13 වාසේ තිබ්බොත් සහ විල්ලුද කොටයක් උඩ කුඩල්ලෙත් තිබ්බොත් කුඩල්ලට හරිම කරදරයි විල්ලුදේ. ඇනිනවා හැමතැනම. ඌ රෝල් වෙලා මිටිනි බහගෙන යනවා කොහේ හරි අන්ධකාර තැනකට. 13 වාසේ නමක් කරඬුවක තිබ්බේ නැත්තම් අන්තරස්ථාන වෙනවා. ඒක තියනවා කරඬුවක විතරමයි. ඉතින් මේ දෙකේ වෙනස තේනවා යෝගාවචරයට. අපි මෙතෙක් කල් එකතු කරපු දේවල් විල්ලුද කොට වලට කැමති නැති කුඩල්ල වගේ දේවල්. තෙතමනේට බර, අඳුරට බර දේ. ඉතින් මේක තේරුම් ගත්තට පස්සේ රහත් වෙනවා කියලා කියන්නේ මේක හොඳට අර මට්ටම් තුන තේරුම් ගන්න. කාම ලෝකේ ඉඳන් gedara ayi දාගෙන, තමනුත් ගාගෙන මේ තාලෙට කියනවනේ කියලා තියෙන්නේ මේ මගමරිරි පාග පාග රීගන ගාගෙන ගාගෙන ගාගෙන කියලා සරිගම පදනිස වගේ එහෙම තියෙන වෙනම සින්දුවක්. ඒක තමයි පෘත්තජන ලෝකේ. ඊට පස්සේ දැන් කක්කයි රත්තරණු දෙක අඳුරන එක ക്ഷേම මේ මේ සීක භූමිය. දෙක එක වගේ කහ පාටයි. හැබැයි කක්ක රස්නියයි. ටිකක් වෙලා යන සීතල වෙනවා. රත්තරනේ එහෙම ගන්නෑ. ඉතින් ඒක නිකන් ඇඟට ඇනිනා වගේ. ඒ දෙක තේරුම් කක්කයි රත්තරනුයි තේරුම් ගන්නවා. ඊට පස්සේ මේ බ්‍රහ්ම ලෝකෙට ගියයි කියලා කියන්නේ කක්කාව කක්කාව බව දන්නවා. තාමත් කක්කාවේ තමයි. නිලුම් නිලුම තාමත් මඩෙන් තමයි මේ මේ පෝෂණය ගන්නෙ. නිලුම මල නැට්ට කැපිලා නැහැ. නිලුම තියෙන තාම මඩේ. වතුරේ උඩට ආවට පස්සේ වතුර දැම්මට හිතින්නේ වතුර මස පිළිගඳයි. නිලුම සුවඳයි. අනේ දෙක පවතින්න පුළුවන් බවක් පෘථග්ජන හිතට කිතා ගන්න බෑ. පෘථග්ජන හිතන් තියෙන්නේ ඒක මෛත්‍රී බුද්ධ ශාසනයේ ඉන්නේ. ඒක දඹදිව තියෙන්නේ දඹදිව විතර කක්ක නැහැ ලෝකෙ කොහෙවත්. හැම තැනම කක්ක කරලා. ඒ ඒ මම කියන වෙලාවේදී ඔය <coughs> මොකද්ද මේ වජිරාසනේ විතරක් බේරලා තිබ්බා. ඊට යපැත්තේ අර මේ මේ මේකක් අද වතුර වලක් තියෙනවා. ඒතන දෙවියන් බුදුහාමුදුරුත් හදලා තියෙනවා. මොකක්ද අර මේ නාගදරනේ නාගදරන වගේ තමයි කක්කා. ඇවිදින්න හොප් ස්ටෙප් එන් ජම්ප් කරන්න ඕනේ. කක්කා වලින් පැනලා යන්න. ඔක්කොම කිසිම ගාණක් නැහැ. දැන් ටිකක් හොඳයි හැබැයි. දැන් ඒක පොඩ්ඩක් පිසුස් කරලා දෙනවා. ඉන්දියාව කියන්නේ ප්‍රසිද්ධ වැසිකිළියක්. ඕනෙම තැනක කක්ක කරන්න පුළුවන් කක්ක කරන්න අහනකොට අහනවා මේ ඇතුලේද පිටද කියලා අහනවා ගයිඩ් ඇතුලේ කියලා කිව්වොත් පෙට්‍රල් සෙට් එකට අණ ගහන යනවා පොලිමත් වෙනවා හැතැම්මක් විතර මගදී කක්ක යනවා එළිය කිව්වොත් මේ ඕනේ කියලා පේන මේක ත්‍රිවිගු මේක උග්ගස් ඕන තැනකට යන්නේ ඉන්දියාවේ ගිහලා නිවන් දක්ෂණ කියන එක ඒක වෙන්නේ නැති ඔය ඒක අහමුතු කෙනෙක් කවුද කියන්නේ මේ ලංකාවේ බුදුහාමි පුතුණයි කියලා නිකමට මේ හිතෙනවා එහෙම හිතෙනවා මේ තරම්ම කක්කා. මේ තරම්ම අපේ මිනිස්සු ගිහිලා අඩු ගානේ මාස 3ක් සෙම හදාගෙන එනවා. මට හිතන්නේ මෛත්‍රී බුදුහාමර එන කාලෙට ගියොත් මොනවද තියෙයිද බෑ. දැන් නම් පුළුවන් නම් දැන් මෙතන පුළුවන් නම් මෙතන උඹට පුළුවන් නම් උඹ වෙන කෙනෙක් උඹට මොකුත් කරන්න වෙන තැනක උඹට කොහෙද කරන්න වෙන විලාවක නැහැ දැන් මම දැන් මෙතන ඉතින් මම දැන් මෙතන කියන සංකල්පයේ යම් වෙලාවක මුදුන්පත් වෙනකොට සීක භූමියේත් මුදුන්පත් වෙන වෙලාවක් එනවා ඊට පස්සේ තමයි යාට මේ නෑ පෘථජන භූමියේ තේරෙන වෙලාවක් එනවා. ඒක තමයි සීක වෙන්න හිතෙන්නේ. සීක වුණාට පස්සේ මේක ටික කාලයක් අල්ලනවා. එතකොට යාට වෙලාවක හිතනවා අසීක වෙනකොට කක්ක වෙලා තියෙන ප්‍රමාණය අඩුයි. වැඩි නැති වෙලා වැඩි. මල පිපිලා තියෙන හැබැයි තාම ඕජාව ගන්නේ කක්කාවෙම තමයි. ඒසාව මොන ධානය ලැබලා තිබ්බත් එයා ධානයෙන් නැගිටට පස්සේ ආයෙත් අර කෙලස් භූමියට වැටෙනවා. හැබැයි ඒ කෙලස් අර පොඩි උන් වගේ නෙමෙයි දැන් ලොකු උනාට පස්සේ කක් අත ගන්නෑ වගේ අත ගන්නෑ. එයා ඒක පිළිවෙලකට කරනවා. බැසිකලියට ගිහිල්ලා. කියලා කක්ක නැතුව ජීවත් වෙන්න බෑ. ඒක හරියට පිළිපදිනවා. හරියට කක්කාවට පිළිපදින රත්තරන් වලට වාගේ. ඒක කරලා ඒක පැත්තක තියලා ගියාට පස්සේ එතකොට යාට තේරෙනවා මේ දෙක වෙන් කරුවට පස්සේ ප්‍රශ්න නැහැ කියලා. ඒ කියන්නේ අසීක භූමියට යනකොට ඒ කියන්නේ රහත් භාවයට යනකොට මේ කරපු දේවල් එකක්වත් වැරද්දට පේන එක සම්මත ලෝකයේ දෙයක් බව තේරෙනවා. මේකෙන් rahat වෙන මඟ වැරදිලත් නැති බව තේරෙනවා. හැබැයි එතන ඉන්න කෙනාට හිතෙන්නේ මට rahat වෙන්න පුළුවන් වෙයි කියලා. මොකද එයාට සමාදම් වෙන්නේ වැරදි ටිකමනේ. සත්පුරුෂයෙක් ඇවිල්ලා කියනවා ඕකේ වැරද්ද තියෙන්නේ වැරද්ද කරන එක නෙවෙයි. වැරද්ද සමාදම් වෙන එකේ. ඒ නිසා අකුසල් සමාදානෙ වෙන්න එපා. කුසල් සමාදානෙ වෙයන්. බුදු කෙනෙකුගේ පාරමිතා ශක්තිය සමාදම් වෙයන්. ධර්මයේ තියෙන නෛර්යානික සමාදම් වෙයන්. සංඝයා හිල්න බණ භාවනා කරන සීක භාවයටපත් වෙච්ච අසීක භාවයටපත් වෙච්ච සංඝයා සමාදන් වෙනවා. උඹේ සීල සමාදන් වෙනවා. එයා කොච්චර සමාදන් වුණත් ලෝකෙ වෙනස් වෙන්නේ නැහැ. ඒක මගේ යුතුයකමක් කියලා හිතන්නත් එපා. වෙන්න තියෙන දේ වෙයි. අපි අපි ජීවිතයක් ගත කරනකොට ආදර්ශයක් දෙනකොට ලෝකෙට වෙන්න තියෙන දේ වෙයි. ඒකට ඒ සීක භූමියට ගියාට පස්සේ අනුකය හික්මවන්න යන්නෙත් නැහැ. Taman හික්මවන්න යන්නෙත් නැහැ. එයා දන්නවා මෙච්චරයි කරන්න පුළුවන්. ඉන් එහාට කරන්න බෑ. නෙළුම සුද්ධෙන් තියාගන්න පුළුවන් නම් නෙළුම් දණ්ඩ සහ අලේ කක්කාවේ තියෙන්නේ. මඩේ තියෙන ගොහරුවේ තියෙන ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර නෙළුමයි අලේ නෙළුම් මලයි අලේ දෙකේ වෙනස රහත් වෙනකම්ම තේරෙන්න බෑ කියනවා. මෙච්චර කඳ ගහන කක්කාවේ තියෙන නෙළුම් මලකින් අලේකින් අච්චර ලස්සන වතුරක් තිටින නෙළුම් මලක් හැදෙයි කියලා හිතන්න බෑ. ඊට පස්සේ මේ නෙළුම් කොළයකට අර කක්ක වතුර ටිකක් දැම්මොත් වතුර බිඳුව හිටියට තැර වෙන්නේ එතකොට යාට ওই බ්‍රහ්ම කිව්වත් එකයි, වේහප්පල කිව්වත් එකයි, ආබසර කිව්වත් එකයි මොන බ්‍රහ්මයා කිව්වත් බිමට දාපු බත් පිටක් තරම්වත් වරින්නේ නැහැ. එහෙම නැති කෙනාට දිව්‍ය බ්‍රහ්ම කෙනාට බ්ලේ බඩ යනවා. දෙයියොන්ටත් බඩ යනවා මේ මේ මනුස්සයන්ගේ තියෙන මෝඩකම දකින්නකොට. දෙයියන කවදාකවත් අපි වෙන්නේ නැතන් දෙන්න බෑ. ඒගොල්ලෝ බිත්තිය තියලා එන ගහලා වගේ හිටින්නේ නිකායවල ලිහිර වෙලා. කොඩේන්න බැරුව ඉන්නේ. දැන් අපිට පුළුවන් ඕනනම් මිනිහෙක් මරන්න පුළුවන්, අම්මා මරන්න පුළුවන්. එතන අපිට බුදුහාමුදුරුවෝ තමයි දඟලා බුදුන් අල්ලන ඒ පැත්ත යනවා. මේ පරාසය අපිට විතරයි තියෙන්නේ. ඒක නරකට පාවිච්චි කරන එක වෙනම දෙයක්. මේකේ තියෙන මේ ප්‍රභාවය. මේකේ තියෙන ප්‍රබස්සර ගතිය. මේ ප්‍රභාවය දන්න මනුස්සයා නිවන් දකින්න ඕනේ නැහැ. එයා තව මිනිස්සෙකුට සලකනවා. හොඳ නරක හරි වැරදි මොකක්වත් නැහැ. මොන්න වැරද්ද කරුවත් මනුස්සකම නැති වෙන්නේ අපි මේ මිනිස්සයා මනුස්සකම පැත්තක තියලා එමසේක හොඳ නරක දිගේ මේ සම්මාන දෙන්න දොස් දොස් කියන්න පටන් ගත්තාම ඒ දෙන සම්මාන දෙන මිනිහා වසල වෙනවා. දඬුවම් කරන මිනිහා වසල වෙනවා. මේ මිනිස්සයාගේ මොනවද නරක වෙන දෙයක් තියෙන්නේ. එයාට කියන්න ඕනේ කතා කරලා. අනුමාන ධර්ම හැටියට ඔබ මේ වැඩේ කිරුවොත් අප්‍රසාදයට පළ වෙනවා. මටත් අමාරුයි. මට නොකිය බෑ. ඒක හදපන්. හදන්නේ මෙන්න මෙතනයි ඔබ ඔය කහට. මෙතනයි ඔබ පැංගිලා තියෙන ඕන ඔබට බලාගනින්. ඒක යාට අපට හදන්න බෑ. ඉතින් සීක පුද්ගලෙක් වුණාට පස්සේ ඒ කොන්ත්‍රාත් ගන්නෑ. එයා දන්නවා මේක කරන්න බෑ. හැදෙන කෙනාට පාරායින හරලා තිබු වතුර ලිඳක් වගේ තියෙන කැමති නම් බීපන් කියලා. ඒ දණ්ඩක් දාලා තියෙනවා කැමති නම් වතුර බහින්න බලයන්. හැබැයි වරෙන් ඒ දණ්ඩ යන්න කියන්නේ නැහැ. වරෙන් මගේ වතුර පොලේ වතුර බීපන් කියන්නේ යන්නේ නැහැ. මොකද ඒ ඕන්නේ නැහැ. පිපාසය තියෙන කෙනා බොනවා. ඉතින් ඒ නිසා සීක ඉඳලා අසීක තත්ත්වයට ගියාට පස්සේ යුතුයකම් බාර සියල්ලම බිම තිබ්බා වෙනවා. ඒ නිසා අසීක උනාට පස්සේ කියනවා අකතඤ්ඤෝ කියලා. එයා ඊට පස්සේ ආය කාටවත් කෘතවේදී වෙන්නේ නැහැ. වෙන්න දෙයක් නැහැ. අසද්දෝ කියලා කියන හැට සද්ධාහක් ඇත්තෙම නැහැ. මොකද ඕන්නේ සද්ධාවෙන් කරන්න ඕන වැඩ කෙරලා ඉවරයි. ආ ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ. ඒ නිසා අසද්දෝ අකතඤ්ඤ කියනවා කාලෝ ගසති බුහතානි කියලා කියනවා. එයා කාලයත් එක්ක වේගකින් යනවා මිසක ඉස්සර වෙන්නේ නැහැ පස්ස වෙන්නේ නැහැ. එයා විතරයි කාලය කණ්ඩ දන්නේ. අනිත් සියලු දෙනා කාලය විසින් කාදමන පිරිසක් බාටපත් වෙනවා. මෙයා කාලය විසින් කාදමන්නේ. ඒ නිසා බුදුජානසේ කාලකන්‍යයි කියලා කියන්නේ රහතන් වහන්සේට. අපි කාලකන්‍යයි කියලා කියන්නේ වෙන කාටනේ. කාලයත් එක්කමයි වැඩ. වැඩපසු වෙන්නේ අප්‍රමාදයි. ඒක එයාගේ ජීවිත බුද්ධියට සින්න වෙනවා. එතකොට එයා බ්‍රහ්මයන් දිහා බලන්නේ මේ තානායම් පොලක තේ ටිකක් හදලා දෙන්න ඉන්න මිනිස්සෙක් වගේ. මේ ටීම් මේකර් කෙනෙකුට වගේ බලන්නේ. ඒ මනුස්සයා එතන ඉඳගෙන අනිත්‍යය තේ හදා හදා දෙනවා මිසක ඌට ගමන යන්න බෑ. ගමන ගියොත් තානායම් වහන්න වෙනවා. ඌ දැන් තානායම් පාලකෙක් වෙලා. ඉතින් අපේ කට්ටියත් මේ කරගෙන යන භාවනා ක්‍රමයේ පැත්තක තියෙන පිංකම් අර අපිට තානායම් මේ පොලක මේ තානායන්කාරයෙක් වෙන්න පුළුවන් වෙයි. හැබැයි ඌට ගමනක් යන්න බෑ. තානායම උස්සගෙන යන්න බෑ. ඌට යන යන කට්ටියට තේජිලා කියක් හරි හම්බ කරන්න පුළුවන්. ඒ නිසා ඒක දෝනේ කරන්න. එහෙම නැත්නම් ගමන යන්නද කියලා බැලුවොත් ඒක සීකා සීක දෙකේදී අසීක පුද්ගලයා තානායන්කාරයෙක් වෙන්නෙත් නෑ. තානායමේ තේ හදලා දෙන කෙනෙක් වෙන්නෙත් නෑ. ඉතින් කියලා තේකක් බීලා ගෙවන ගාන ගෙවලා ස්තුති කළ මනුස්සයා යනවා. එතකොට මේ කැලේ නිල්තල තියෙන තැනක් හොයාගෙන කාලා කැලේ නොබැඳී ගත කරන මෝපෙව්වකසේ මේ මම කලේ කැලේ ස්වෛරීව හැසිරෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. නිල්තන තියෙන තැන හොයාගෙන යනවා. කාලා තැනයකට බැඳෙන්නේ නැහැ. එතකොට මේ බ්‍රහ්ම ලෝකෙටවත් බැඳීමක් නැහැ. ඒක ගෙවම් කරන ගියාට බැඳීමක් නැහැ. ඊට පස්සේ මේ සීක භූමිය නම් ඇත්ත අපි කතා කරන නමුත් බුද්ධ ඥානසේ මේ අපි මේ කතා කරපු එකම පෙන්නඳ අරූප ලෝකෙ පෙන්වනවා ඊගාට. අරූප ධානය පෙන්නනවා. එතකොට මේ පෘථග්ජන භූමිය දේවනිකාය, බ්‍රහ්මනිකාය ඊට පස්සේ අරූප තල දිහා බලනකොට මේ ඔක්කොම අපේ හිතේ තියෙන දේවල්. අපි හිතාන් තියෙන වෙනම නිකන් පන්සලට ගියාම පෙන්වනවනේ එක එක අපායවල දේවනිකාය හදලා ඉතින් අපි ඒව තමයි හිතානින්නේ. ඒ පන්සලේ තියෙන කතාවනේ තියෙන පන්සල ඇතුලේ තියෙන මේක ඇතුලේ තියෙන හරියට ඒකට ඒ ඒ මානසික මට්ටමට ටැප් කරගන්න පුළුවන් නම් ඒ මට්ටම් බුද්ධි විදින්න පුළුවන්. අපි ඒක බැරි තරමට යනකම් අපි කෙලෙස් සමාදන් වෙලා ඉන්න නිසයි බැරි. නමුත් මේ බණ අහනකොට අහනකොට භාවනා කරනකොට කරනකොට සමහර විටක තමන්ගේ තියෙන ಗುಣ පැත්ත හොඳ පැත්ත තේරෙන්න ඉඩ තියෙන එක තමයි මේ සූත්‍රය දේශනා කරන එකේ වටිනාකම. ඒ නිසා මෙවැනි පිරිසකට ඒක කරන්න බැන්න නම් මං හිතන්නේ ලෞකික කොහයක්වත් කවුරක්වත් ඉන්නවා කියලා සුදුසු. ශීල දිනාට ඒක කරගෙන යන වැඩ තවත් ධෛර්යයකින්, උනන්දුවකින්, ශක්තියකින් යුක්තව කරගෙන යන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.